උපසම්පදා සීලය නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නව කෝටි සහස්සානී යනාදීෙන් දක්වන ලද ප්‍රභේද ඇති අනේක සහස්‍ර සංවර විනයන් සමාදන්ව පැවතීම් වශයෙන් උසස් වූ අග්‍ර වූ සම්පදාව උපසම්පදාවයි ඒහි බික්ඛු උපසම්පදාව සරණාගමන උපසම්පදාව ඕවාද පටිග්ගහන උපසම්පදාව පඤ්ඤ ව්‍යාකරණ උපසම්පදාව ගරු ධම්ම පටිග්ගහන උපසම්පදාව දූතේන උපසම්පදා අට්ඨ වාචික උපසම්පදා ඤත්ති චතුක්කම්ම උපසම්පදා යයි උපසම්පදා අටක් ඇත ඒවායින් දැනට ඇත්තේ ඤති චතුක්කම්ම උපසම්පදාවය. උපසම්පදා කිරීමට අන්තරායක කරුණු වලින් පිරිසුදු සදහවත් ගුණසම්පන්න සාමණේර නමක් විසින් සීමාවකට රැස්ව සිටින සංඝයාගෙන් සංඝ බන්තේ උපසම්පදං යාචාමි උල්ලුම්පතු මං බන්තේ සංඝෝ අනුකම්පං උපාදාය යන වැකිය තුන්වරක් කියා උපසම්පදාව ඉල්ලා සිටියහොත් සංඝයා කැමති වන්නේ නම් බුද්ධ ආඥාව පරිදි ඤත්ති චතුක්කර්මයෙන් සංඝයා විසින් ඔහු උපසම්පදා කරනු ලැබේ. උපසම්පදා කිරීමය යනු පුද්ගලයෙකු බුදුරජාණන් වහන්සේගේ උසස් ශ්‍රාවක පිරිස වන භික්ෂු පිරිසට ඇතුල් කිරීම වශයෙන් සාමණේරයන් උසස් කිරීමය. එසේ උසස් කරනු ලැබූ කුල පුත්‍රයා උපෝෂත පවාරණය ආදී සංඝ කර්මයන්ට සහභාගී වීමට සුදුසු සංඝයාට අයත් පුද්ගලයෙක් වෙයි. ඔහුට භික්ඛු යන නාමය හා උපසම්පන්න යන නාමය හිමි වෙයි. උපසම්පදාව ලත් භික්ෂුවට සීලයක්ද ඇත්තේය. එය පංචශීල අෂ්ටාංග සීල ආදිය මෙන් සිකපද කියවා සමාදන් කරවන සීලයක් නොව බුද්ධ ආඥාව පරිදි හිමිවන සීලයකි. උපසම්පදාවේ ජීවය ඒ සීලයයි. චූල සීල, මජ්ක්‍ධිම සීල, මහා සීල යන නම් වලින් සූත්‍රවල සඳහන් වන ආර්ය සීලය උපසම්පදා සීලයයි. භික්ෂූන් ඇති වූ මුල් කාලයේදී භික්ෂූහු සිකපද නැතිවම ඒ සීලය ආරක්ෂා කළෝය. සිකපද නොපැන වූහොත් බුදුසස්න වැඩිකල් නොපවත්නා බව දුටු භාග්‍යවතුන් වහන්සේ පසු කාලයකදී ශාසනයාගේ චිරස්ථිතිය සඳහා වරදවල කුඩා මහත් බව අනුව පරාජික සංඝාදිශේෂ අනියත පාචිත්‍ය පාටි දේශනීයය දුක්ඛටය දුබ්භාසිතය යයි වරදවල් හත් කොටසකට බෙදා භික්ෂූන්ට සිකපද පනවා වදාළ සේක. භික්ෂු ප්‍රාතිමෝක්ෂයෙහි ඇති දෙසිය විස්සක් සිකපද හා භික්‍ෂුණී ප්‍රාතිමෝක්ෂයේ එන සාධාරණ සිකපදද මහා වග්ගපාලි චුල්ල වග්ගපාලි යන පොත් දෙකෙහි ඇතුළත් සිකපද්ද යන මේවා භික්ෂුවකගේ උපසම්පදා සීලයයි ඒ සීලය ප්‍රාතිමෝක්ෂ සංවර සීල නම් වෙයි. එය දිලිසෙන වස්තුන්ට සූර්යා මෙන් සකල ලෞකික සීලයන්ට උසස් බැවිනුත් බොහෝ ශික්ෂා ඇති බැවිනුත් අදි සීල නම් වෙයි. උපසම්පදා සීලයට අයත් ශික්ෂාපද බොහෝ බැවින් ඒ සීලය ඊට මහත්ය. උපසම්පන්නේ කොට ඒ ශික්ෂා සමූහය දැනගැනීමට හා විනය කර්ම දැනගැනීමට දිගු කලක් ගත විය හැකිය. එබැවින් තථාගතයන් වහන්සේ අනුජානාමි භික්ඛවේ ව්‍යත්තේන භික්ඛුනා පටිබලේන පංච වස්සානි නිස්සාය වත්තුං අව්‍යත්තේන යාව ජීවං යනුවෙන් ව්‍යක්ත වූ ප්‍රතිබල වූ භික්ෂුව විසින් උපසම්පදාවෙන් පසු පස් වසක්ද අව්‍යක්ත භික්ෂුව විසින් දිවි හිමියෙන්ද ගුරුවරයෙකු ඇසුරු කොට විසිය යුතු බව අනුදන වදාළසේක. ඒ නියමය අනුව ගුරුවරයෙකු ඇසුරෙහි විසීම උපසම්පදා සීලයෙහි එක් ශික්ෂාවකි. එය කඩකොට ගුරුවරයෙකුගෙන් වෙන්ව වෙසෙන භික්ෂුවට එසේ වාසය කරන දින ගණනටම දිනයක් පාසා පැවැත්වෙයි. සිකපද කඩකිරීමට හා කඩවීමට විනේහි විවහාර කරන නම ආපත්‍ති යනුයි. සිකපදය දැන කඩ කළත් නොදැනීම නිසා කඩ වූවත් ඇබත් වෙයි. නොදැනීම නිදහසට කරුණක් නොවේ. විනය ශික්ෂා සියල්ල ඇත්තේ නොකළ යුත්තන් වැළකීමය කළයුත්ත නොවරදවා කිරීම යන මේ දෙකරුණ සම්බන්ධයෙනි. නොකළයුත්ත කිරීම හා අවශ්‍යයෙන් කළයුත්ත නොකර හැරීම යන මේ දෙකරුණෙන්ම සිකපද කඩවෙයි. ඇවත් වෙයි. උපසම්පදා සීලයට අයත් අනේක සහස්‍ර ශික්ෂා අතුරෙන් පරාජිකා හතර උපසම්පදාවේ ශීර්ෂය බඳුය. හිස සුන් වූහොත් ජීවිතය කෙලවර වන්නාක් මෙන්ම පරාජිකා ප්‍රාප්තියට පැමිණියහොත් එයින් උපසම්පදාව කෙලවර වෙයි. කඳින් wen වූ හිස නැවත කඳට බද්ධ කර ජීවත් කරවීමට ක්‍රමයක් නැතිවක් මෙන් පරාජිකා ප්‍රාප්තියට පැමිණියෙකු නැවත උපසම්පන්නයෙකු කිරීමට ක්‍රමයක්ද නැත්තේය. පරාජිකා ප්‍රාප්තියට පැමිණ පුද්ගලයා නැවත උපසම්පදාව ලැබීමට නුසුදුස්සෙක් වන්නේය. දුස්සීලයයි කියනුවේ පරාජිකා ප්‍රාප්තියට පැමිණියමුන්ටය. ඔවුනට සංගසතු සෙනසුන් හා සංගලාභද අහිමිය. පරාජිකාව හැර අන් කොතෙක් ඇවැත්වලට පැමිණියද ඒ භික්ෂුවට උපසම්පදාව ඇත්තේය සංඝ කර්මවලට සහභාගී වීමේ අයිතියද ඇත්තේය සංඝ සතු සෙනසුන්වල විසීමේ අයිතියක් සංඝ ලාභවල අයිතියක් ඇත්තේය පරාජිකා පත්ති හැර අන් ඇවත් දහසකට පැමිණියද ඒ පැවිද්දාගේ උපසම්පදාව නොනැසී පවතී. එබැවින් ඔහු භික්ෂුවක් වශයෙන් උපෝසත පවාරණ ආදී සංඝ කර්මයන්ට සහභාගී වීමට සංඝ සතු සෙනසුන් වල විසීමට සංඝ ලාභය පිළිගැනීමට සුදුස්සෙක් වෙයි. ජීවිත පරිත්‍යාගයෙන් සිල් රක්නා පැවිද්දකුට වුවද සිකපද නොකඩෙන පරිදි උපසම්පදා සීලය රැකීම දුෂ්කරය. සාමාන්‍ය පැවිද්දන් ගැන කියනු කවරේද? ඒ බව දත් තථාගතයන් වහන්සේ විනේහි ඇබැත් දෙසීම ආදී සිල් පිරිසුදු කරගන්නා ක්‍රම වදාරා ඇත්තේය. පරාජිකා පත්තිවලට ප්‍රතිකාරයක් නැත. එබැවින් උපසම්පදා කිරීමට අනතුරුව එතනදීම උපසම්පදා වූවන් හට පරාජිකා හතර කියා දීමට විනේහි නියම කර ඇත්තේය. උපසම්පන්නයන් විසින් අන් හැමතෙම වඩා පරාජිකාපත්ති හතර පිළිබඳ මනා දැනුමක් ඇති කර ගත යුතුය. ප්‍රථම පරාජිකාව ප්‍රථම පරාජිකා ශික්ෂාපදය පිළිබඳව කියන්නට ඇත්තේ අසන ඇතමුන්ට පිළිකුලක් ඇතිවන්නා වූද ඇතමෙකුට කාමයේ ඇවිස්සෙන්නා වූද අසභ්‍ය කතාවකි. එහෙත් මේවා මෙසේ නොවදාළ හොත් සිකපදය නොපැනවෝ හොත් ඉක්මනින්ම බුදුසසුන කෙලවර වී බොහෝ දෙනාට නිවන් මඟ වැසී යන බැවින් මහා කාරුණික වූ තථාගතයන් වහන්සේ ලෝක අනුකම්පාවෙන් මේ අසභ්‍ය කතාව වදාළ සේක. මේවා සිනාවට ලක්කර නොගෙන බුද්ධ ගෞරවය ධර්ම ගෞරවය පෙරදරි කරගෙන අසත්වා කියවත්වා මේ සමහර විට කතුන් විසින් පවා කියවිය හැකි බැවින් වඩා අසභ්‍ය කරුණු සිංහලයෙන් නොකියා ඒවා පිළිබඳ pāli පාඨ පමණක් මෙහි දක්වනු ලැබේ. යෝ පන බික්ඛු බික්ඛූණං සික්ඛා සාජීව සමාපන්නෝ සික්ඛං අපච්චක්ඛාය දුබ්බල්යං අනාවිකත්වා මේතුණං ධම්මං පතිසේවෙය්‍ය අත්තමසෝ තිරච්ඡාන ගතා යපි පාරාජිකෝ හෝති අසංවාසෝ යම් මහණෙක් විනයානුකූලව උපසම්පදාව ප්‍රතික්ෂේප නොකොට උපසම්පදාවෙන් නොමිදී උපසම්පන්නේකු වශයෙන් සිටිමින් යටත් පිරිසෙයින් තිරිසන් මාගමක් සමග වුවද මෛතුන්න සේවනයේ යෙදුනේ නම් ඒ මහන පරාජිකා වෙයි සිල්වත් භික්ෂූන් හා සංවාසයට නොසුදුසු වෙයි පරාජිකා වීම යනු බුදුසසුනේහි පරාජයට පත්වීමය. පරාජිකා වහුට බුදුසසුනේහි නැවත උපසම්පදාව නොලැබිය හැකිය. ඔහු කලක් ගිහිව සිට නැවත පැවිදි වී උපසම්පදා වුවද ඔහුට උපසම්පදාව නොපිහිටයි. ඔහු අනුසම්පන්නයෙක්මය. ආනන්තරීය කර්ම වලින් හැර මෛතුන්‍ය සේවනාදී වර්ධ වලින් පරාජිකා වූවන්ට එය ස්වර්ග මෝක්ෂයන්ට බාධාවක් නොවේ. ඔවුන්ට සාමණේරයන් වශයෙන් හෝ ගිහියන් වශයෙන් හෝ සිට පිළිවෙත් පුරා ස්වර්ග සම්පත්තිය ලැබිය හැකිය. මගඵල ලබා නිවන් දැකිය හැකිය. පරාජිකා වීමෙන් පසු භික්ෂුවක් වශයෙන් පෙනී සිටීම ඉමහත් වරදකි. එසේ කරන්නවුන්ට මගඵල නොලැබිය හැකිය. උපසම්පදාව ප්‍රතික්ෂේප කොට අනුසම්පන්න වීමේ ක්‍රම රාශියක් විනේහි දක්වා ඇත. අනුසම්පන්න වීම ඊතා පහසුය. එය ස්ත්‍රියකට ආරෝචනය කිරීමෙනුදු සිදු කරගත හැකිය. රාගයෙන් තෙත්ව මත්ව මෛතුන සේවනයට සූදානම් වන භික්ෂුව මම උපසම්පදාව ප්‍රතික්ෂේප කරමිය. මෙතන පටන් මා අනුසම්පන්නයෙකු ලෙස සැලකිය යුතුය යයි ඒ ස්ත්‍රියට කිව්වහොත් එයින්ම උපසම්පදා ප්‍රතික්ෂේපය සිද්ධ වෙයි. එසේ කොට මෙවුන්දම් සෙවුනා මහන පරාජිකා නොවේ. උවමනා නම් නැවත ඔහුට උපසම්පදාව ලැබිය හැකිය. මනුෂ්‍ය ස්ත්‍රිය අමනුෂ්‍ය ස්ත්‍රිය, තිරච්චීන ස්ත්‍රිය යයි ස්ත්‍රීහු තිදෙනෙකි. මනුෂ්‍ය උබතෝ ව්‍යංජනකය, අමනුෂ්‍ය උබතෝ ව්‍යංජනකය. තිරස්චීන උබතෝ ව්‍යංජනකය යයි උබතෝ ව්‍යංජනකයෝ තිදෙනෙකි. මනුෂ්‍ය පණ්ඩකය අමනුෂ්‍ය පණ්ඩකය තිරස්චීන පණ්ඩකයයි පණ්ඩකයෝ තිදෙනකි. මනුෂ්‍ය පුරුෂය අමනුෂ්‍ය පුරුෂය තිරස්චීන පුරුෂයයයි පුරුෂයෝ තිදෙනකි. මේ පුද්ගලයෝ 12 දෙන මෛත්‍රිුණ පරාජිකාවට වස්තු වෙති. වර්චස් මාර්ගය, මුත්‍ර මාර්ගය, මුඛ මාර්ගයයි මෛතුනේට මාර්ග තුනකි. භික්ෂුවක් මෛතුන සේවනය කිරීමේ අදහසින් කියන ලද මාර්ග තුනෙන් කවරක හෝ පියවි සුළඟ නොවදනා තෙත් ගතිය ඇති කොටසට තමාගේ පුරුෂ නිමිත්ත තල් ඇටක් පමණ වූ ඇතුළු කලේ නම් පරාජිකා වෙයි. සේවනය කරන සිත මාර්ගය මාර්ගයට ඇතුළු කිරීමය කියා මේ සිකපදයේ අංග දෙකකි සානත්තික සිකපදය අනානත්තික සිකපදයයි සිකපද දෙකොටසකි මේ අනානත්තික සිකපදයකි තමාම මෙවුන්දම් සෙව්මෙහි යෙදුනහොත් මිස අන්‍යන් මෙවුන්දමෙහි යෙදවීමෙන් පරිජි නොවේ අන්‍යයන්ගේ පෙළඹවීමකින් හෝ බල කිරීමකින් හෝ මෙවුන් දම් සේවනය කළද භික්ෂුව පරාජිකා වෙයි. මෛතුන සේවනය පිළිබඳ නොඑක් විකාර අදහස් ඇත්තෝද මිනිසයන් අතර වෙති. ඔහු Tamanගේ අදහස අනුව නොඑක් අයථා ක්‍රමවලින්ද මෛතුන සේවනයේ යෙදෙති. මේ මෛත්‍රීන පරාජිකා කතාව සම්පූර්ණ වන්නේ ඒවාද දැක්වීමෙනි. අසභ්‍ය බැවින් ඒවා ගැන ඇති pāli පාඨ පමණක් මෙහි දක්වනු ලැබේ. පරාජිකා පාළියේ 38 පිටුව 39 පිටුව 41 පිටුවේ pāli පාඨ දැක හැකිය. මේ සිකපද ගැන වැඩිදුරට කරුණු දැනගැනීම පිණිස ඒ pāli පාඨ පරාජිකා පාළියෙන් උපුටා යොදන ලදී. ද්විතීය පරාජිකාව යෝපන බික්ඛු ගාමා වා අරඤ්ඤා වා ආදින්නම් තේය සංඛාතං ආදෙයි යේය යථාරූපේ අදින්නා දානේ රාජානෝ චෝරං ගහෙත්වා හනියුං වා බන්දෙය්‍යුං වා පබ්බාජෙය්‍යුං වා චෝරෝසි බාලෝසි මූල් හෝසි තේනෝසීති තතාරූපං බික්ඛු අදින්නම් අදියමානෝ අයම්පි පරාජිකෝ හෝති අසංවාසෝ යම් මහණෙක් ගමකින් හෝ ආරණ්‍යකින් හෝ හිමියන් විසින් නුදුන් වස්තුවක් සොරසිතින් ගනීද යම්බදු සොරකමක් නිසා රජහු සොරා අල්ලා ඔහුට පහර දෙද්ද බඳිද්ද රටින් නිරපද්ද නුඹ හොරකි බාලේකි මුලා වූවෙකි අන්සතුද සංගවා ගන්නේ කියයි නින්දා කෙරෙද්ද එබඳු සොරකමක් කරන්නා වූ මහන පරාජිකා වෙයි භික්ෂූන් සමග සංවාස නැත්තේ වෙයි. මෛතුන සේවනය පැවිද්දන්ට පරාජිකාවක් වුවද ගිහියන්ට නුසුදුසු ක්‍රියාවක් නොවේයි. නීත්‍යානුකූල මෛතුන සේවනයෙන් ගිහියෝ දඬුවම් නොලබති. නින්දා නොලබති. අදත්තාදාන වනාහි ගිහි පැවදි දෙපසටම නුසුදුසු ක්‍රියාවකි. අදත්තා දානෙන් වැළකී අවංක පුද්ගලයෙකු වී සිටීම භික්ෂු සීලයේ උසස් අංගයකි. හොරකි යන මේ වචනය ඊතා ලාමකය. පැවිද්දෙකුට ඊතාම නුසුදුසුය. එබැවින් පැවිද්දා විසින් හිමියන් නුදුන් තනපතකුදු සොරසිතින් නොගන්නා ශුද්ධ පුද්ගලයෙකු විය යුතුය. විශ්වාසයේ තැබිය හැකි පුද්ගලයෙකු විය යුතුය. හොර හිතින් තනපතක් වුවද ගැනීමෙන් හොරෙකු වන නමුත් මහා කාරුණික වූ භාග්‍යවතුන් වහන්සේ ඊතා සුළු දෙය පරාජිකා වස්තුව වශයෙන් නොගෙන බිම්සර රජතුමා වැනි දැහැමි රජුන් සොරුන්ට දඬුවම් කිරීමට ගන්නා අන්තිම මිම්මවන පාදය ප්‍රමාණය කොට අදින්නාදාන පරාජිකාව පනවා වදාළසේක මේ අදින්නාදාන පරාජිකාව විනිශ්චය කිරීමට ඊතා දුෂ්කර සියුම් පරාජිකාවකි. අදින්නාදාන පරාජිකාවට වස්තුවන පාදයේද විනිශ්චය කිරීම දුෂ්කරය. ඇතැම් බඩුවල වටිනාකම විනිශ්චය කිරීමද දුෂ්කරය. අදින්නාදානය සිදුවිය හැකි ක්‍රම 5 20ක් ඇති බැවින් විනය නොදත් භික්ෂුවට නොදැනීම පරාජිකා වන්නට ඉඩ ඇත්තේය. එබැවින් භික්ෂූන් විසින් අදින්නාදාන පරාජිකාව පිළිබඳ විස්තර සහිත හොඳ දැනුමක් ඇති කර ගත යුතුය. මේ සිකපදයේ සම්බන්ධයෙන් මුලින් දැක්විය යුත්තේ පරාජිකාවට වස්තු වන දෙය පාදං වා පාදරහං වා අතිරේක පාදාං වා යනුවෙන් පරාජිකා පාළියේහි පාදය හෝ පාදයක් අගනා වස්තුව හෝ පරාජිකා වස්තුව වශයෙන් දක්වා ඇත්තේය. කහපන යන නම විවහාර කරන කාසියෙන් හතරින් පංගුවට පාදය යයි කියනු ලැබේ. ඒ පාදය මුසු පහක් බව පරාජිකා පාළියෙහිම දක්වා ඇත. මේ සිකපදයේ පනවන ලද්දේ රජගහ නුවරදීය. එබැවින් මේ පාදය ගණන් ගනු ලබන්නේ එකල රජගහ නුවර භාවිතා කළ මංචාඩි 20ක් බර ඇති කහවණුවෙනි. විනය අටුවාවෙහි ඒට පෞරාණික නීල කහාපණය යයි කියා තිබේ. ඒ කාසිය කිනම් ද්‍රව්‍යකින් තනන ලද්දක්ද යන බව විනය අටුවාවෙහි සඳහන් කර නැත. එයට නීල කහපණය යයි කියනුයේ නිල් පැහැ ඇති නිසා නොව. පෞරාණික ශාස්ත්‍ර අනුකූලව නිර්දෝෂ ලෙස කර ඇති නිසාය. ඒ කහවනුව විමිති විනෝදනී නම් වූ විනය ටීකාවෙහි විස්තර කර ඇත්තේ පෝරාණ සත්තානු රූපං උප්පාදිතෝ විසති මාසප්පන් මාසප්පමාන උත්තම සුවන්නක් ඝන ලක්ෂණ සම්පන්නෝ නීල කහාපනෝ යනුවෙන් මංචාඩි 20ක් පමණ බර ඇති රන් කාසියක් කියාය. ඒ මතයේ හැටියට පාදය රන් මංචාඩි පහකි. රන් මිල කලින් කල වෙනස් වන බැවින් මේ රටේ විවහාර කරන මුදලින් එය කොතෙක්ද යන බව කාලය අනුව විනිශ්චය කළ යුතුය. පංච මාසා සුවන්නස්ස තථා රජස්ස දස මාසා තම්බස්සාති ඒතේ වීසීති මාසේ මිසෙත්වා බද්දත්තාය වීහි මත්ත ලෝහං පක්කි පිත්වා අක්කරානිච්ච හත්ති පාදදානීන් අඤ්‍යතරංච රූපං දසෙත්වා කතෝ මිසක්කපහානෝ නාම සොයේව නිද්දෝ සත්තා නීල කහපනෝ නාම මේ පාතිමොක්ක පදත්ත අනුවර්ණනා නැමැති ග්‍රන්ථයේ එන පාඨයකි රන් මංචාඩි පහක්ද රිදී මංචාඩි පහක්ද තඹ මංචාඩි දසයක්දගෙන තදවීම පිණිස වී වියටක් පමණ යකඩදගෙන මිශ්‍ර කර අකුරු හා ඇත් පා ආදී රූපද සටහන් කොට සාධන කහවණුව මිශ්‍ර කර්ෂාපන නම් වේයයිද එයම නිර්දෝෂ බැවින් නීල කහපන නම් වේය යනුද ඒ පාඨයේ තේරුමය එය උත්තර විනිශ්චය ටීකා මතය යයිද කියා තිබේ. ඒ මිශ්‍ර කර්ෂාපනයෙන් හතරින් පංගුව වූ පාදයට වියට දසයක් රන්ද එපමණ රිදීද වියට 20ක් තඹද අයත්ය මංචාඩියයි කියනුවේ මදටිය ඇටයක බරය එය වියට 8ක බරය බොහෝ විනයදරයන් පිළිගන්නේ මිශ්‍රක කර්ෂාපනයේ පාදය පරාජිකා වස්තුව ලෙසය. රන් රිදී මිල කලින් කල වෙනස් වන බැවින් අප රටේ විවහාර මුදලින් එය කොතෙක්ද යන බව කාලය අනුව විනිශ්චය කළ යුතුයකි. මෙහි විශේෂයෙන් සැලකිය යුත්තේ රන් බියට 10 වටිනාකමය. කුමක් වුවද ඒ ඒ ප්‍රදේශවල පාවිච්චි කරන කහවණුවේ හතරින් කොටස පරාජිකා වස්තුව ලෙස සැලකිය යුතු බවය. සත 75ක් පරාජිකා වස්තුවය යන සම්මතයක් අප රටේ ඇත. එය කෙසේ ගණන් ගැනීමක්ද නොදනිමු. රුපියල කහවණුව ලෙසගෙන එයින් හතරෙන් පංගුව වූ සත 25 පරාජිකා වස්තුවයයි ගන්නා බොරුම තෙරුන් වහන්සේලා ඇතහ. මෙය විනිශ්චය කිරීම දුෂ්කර ප්‍රශ්නයකි. දුර්භික්ෂ කාලයේ බත් පාත්‍රයක් සොරාගත් භික්ෂුවත් අඹ සොරකෑ භික්ෂුවත් පරාජිකා වූ බව භාග්‍යවතුන් වහන්සේ වදාරා ඇති බැවින් පරාජිකා වස්තුව එතරම් ලොකු දෙයක් නොවන බව සැලකිය යුතුය. පස්විසි අවහාරය අදින්නා දාණය සිදු කිරීමේ ක්‍රම පස්විසක් විනේහි දක්වා ඇත. ඒ 25 ආකාරයන් අතුරෙන් කිනම් ආකාරයකින් වුවද පාදයක් අගනා අන්සතු දෙයක් ගතහොත් පරිජි වෙයි. මේ සිකපදයේ පිළිබඳ දැනීම සම්පූර්ණ වන්නේ ඒ අවහාර ක්‍රම 25 දත හොත්ය. ඒවා නොදන්නවුන්ට සමහර විට නොදැනීම පරාජිකා විය හැකිය. නානා බණ්ඩ පංචකය ඒක බණ්ඩ පංචකය සාහත්තික පංචකය පුබ්බ ප්‍රයෝග පංචකය තේයාවහාර පංචකය කියා අවහාර ක්‍රමයන් පහ බැගින් වර්ග පහකට බෙදා ඇත්තේය නානා බණ්ඩ පංචකය 1 අන්සතු වස්තුව නඩු කියා අයිති කර ගැනීම 2. තමා විසින් ගෙන යමින් සිටියේදී සොර සිතින් ගැනීම 3. තමා වෙත පරිස්සමට තැබූ දෙය නොදී ගැනීම 4. ඉරියව් වෙනස් කරවා ගැනීම 5. වස්තුව තිබූ තැනින් ගැනීම යන මේ පහ නානා බණ්ඩ පංචක නම් වෙයි. මේ පංචකය සජීව අජීව වස්තු දෙකොටසම සම්බන්ධයෙන්ම ලැබෙයි. 1. නඩු කියා ගැනීම. අනුන් අයත් පන්සලක් හෝ වත්තක්, කුඹුරක් හෝ අන් වස්තුවක් හෝ අයිති කර ගැනීම සඳහා භික්ෂූන් ඉදිරියේ හෝ ගිහි විනිශ්චකරුවන් ඉදිරියේ හෝ බොරු පැමිණිල්ලක් ඉදිරිපත් කරන භික්ෂුවට දුකුලා ඇවැත්වෙයි. අන්තැන්වලදී බොරු කීමෙන් වන්නේ පචිති ඇවතකි. පරාජිකාවේ పూర్ව භාගය නිසා බොරු පැමිණිල්ලෙන් වන්නේ දුකුලා ඇවතය. නඩු කියන වස්තුව බේරාගත හැකි වේද නැතද කියා වස්තු හිමියාට සැක ඇති වූ කලෙහි පැමිණිලිකරුට තුලසි ඇවත් වෙයි. මොහු නපුරකි මොහුගෙන් මෙය බේරාගත නොහැකිය කියා හිමියා බලාපොරොත්තුව හල කල්හි නඩු කියන්නාට පරිජි ඇවත් වෙයි. නඩුවෙන් හිමියා පෙරදුනද බලාපොරොත්තුව නොහැලේ නම් ඒ ගැන වැඩිදුරටත් ක්‍රියා කිරීමට ඔහු බලාපොරොත්තු වේ නම් එතෙක් නඩු කියන්නා පරාජිකා නොවේ. හිමියා බලාපොරොත්තු හලකල්හි අල්ලස්ගෙන බොරුවට නඩු තීන්දු කළ භික්ෂූහු වෙත්නම් ඔව්හුද පරාජිකා වෙති. එසේම බොරු සාක්කි කී භික්ෂූන් වෙත්නම් ඔව්හුද පරාජිකා වෙති. දෙක තමා විසින් ගෙන යමින් සිටින දෙය ගැනීම යම් මහණෙක් මම මේ භාණ්ඩය අසවල් තැනට ගෙන ගොස් දෙමි. හිමියන්ගෙන් ඉල්ලාගෙන යන්නේ අතරමඟදී එය තමා අයත් කර ගැනීමේ ආශාව ඇති වී හොරහිතින් හිස තබා සිටින භාණ්ඩය අත ගෑව දුකුලා ඇවත් වෙයි. හිසේ හිසේ තිබියදීම එහා මෙහා කලහොත් තුලසි ඇවත් වෙයි. කෙස් ගසක් පමණ වුවද හිසින් එසවුවහොත් හිසෙහි බර කරට හෝ ගතහොත් පරිජි වෙයි. එසේම කරින්ගෙන යන බර අතට ගතද අතෙහි බර බිම තැබුවද පරිජි වෙයි. පසුව ඒ මහන භාණ්ඩය හිමියාට දුනද පරාජිකාවෙන් නොමිදෙයි. මේ අසවල් තැනට ගෙන යන්නේ කියා හිමියා විසින් දෙන ලද භාණ්ඩයක් ගෙන යන කලෙහි හිසෙහි බර සොරසිතින් එසවීම ආදියෙන් ඇවත් නොවේයි. එසේ ගෙන ගිය භාණ්ඩය ගන්නා වූ මහන පරාජිකා වන්නේ භාණ්ඩය නොලැබේය කියා හිමියා විසින් බලාපොරොත්තුව හල විටය. 3. පරිස්සමට තැබූ දෙය නොදී ගැනීම. උපසම්පන්නයෙකු වෙත පරිස්සමට තැබූ දෙයක් හිමියා ඉල්ලූ කලෙහි එය ආපසු නොදෙනු පිණිස එබඳු බඩුවක් ඔබ මෙහි තැබුවේ නැත ඔබගේ බඩුවක් මා ගත්තේ නැහැ යයි බොරු කියන භික්ෂුවට දුකුලා ඇවත් වෙයි ඔහුගේ කතාවෙන් තමාගේ දෙය ලැබේද නොලැබේද කියා හිමියාට සැක ඇති වූ කලෙහි තුලැසි ඇවත් වෙයි මාගේ දෙය නොලැබේයයි හිමියා එය ගැන බලාපොරොත්තුව හල කලෙහි පරිජි වෙයි. බාණ්ඩය බාරගෙන සිටි භික්ෂුව හිමියාට පීඩා කොට දෙන බලාපොරොත්තුවෙන් සිටි නම් හිමියාගේ බලාපොරොත්තුව හැරීම පමණින් පරිජි නොවේ. දෙදෙනා විසින්ම දීමේ බලාපොරොත්තු හා ලැබීමේ බලාපොරොත්තු හල කලෙහි ගත් මහන පරාජිකා වෙයි. තමා වෙත තැබූ දෙය නොසලකිල්ල නිසා නැති වූයේ නම් අලාභය ගෙවිය යුතුය. එසේ තැබූ චීවර ආදී වස්තුවක් හොරෙන් පරිභෝග කොට දිරා ගියේ හෝ ගෙවි ගියේ හෝ සම්පූර්ණයෙන්ම විනාශ වී ගියේ හෝ වේනම් අලාභය ගෙවිය යුතුය. නොගෙවුවහොත් පරාජිකා විය හැකිය. 4. ඉරියව් වෙනස් කරවා ගැනීම බඩුවක්ගෙන ගමන් කරන කෙනෙකු දැක ඔහු ලවාම බඩුව ගෙන්වා ගැනීම ඉරියව් වෙනස් කරවා ගැනීමය. බඩුව ගෙන යන්නහු ලවාම බඩුව ගෙන්වා ගැනීම පිණිස අසවල් පැත්තට යන්න කියා තර්ජනය කළ කලෙහි බඩුව ගෙන යන තැනැත්තා හොර මහණෙකුගේ නියමය පරිදි ඔහු කියන මගට එක් පයක් තැබූ කලෙහි හොර මහණට තුලසි ඇවත් වෙයි. දෙවන පය තැබූ කලෙහි පරිචි ඇවත් වෙයි. හොර මහණ බඩුගෙන යන්නහුට ලංවීමට බියෙන් ගෙන යන දෙය බිමහලවා ගන්නා අදහසින් තර්ජනය කොට බඩු බිම හෙලවා ගත්තේ නම් බඩුව ගෙන යන්නා අතින් ගිලිහුණු හැටියේම පරිජි ඇවතට පැමිණෙයි. අනේකා ගෙන යන බඩුව තමාට වොමනා දෙයක් නම් ගන්නා අදහසින් බඩුව බිම හෙලවන මහනහුට එකෙනෙහිම දුකුලා ඇවත් වෙයි. බිම හෙලූ බඩුව පාදයක් අගනේ නම් ඒ ගැනීම පිණිස අත ගෑමේදී දුකුලා ඇවද්ද සෙලවීමේදී තුලසි ඇවද්ද එසවීමේදී පරිජි ඇවැද්ද වෙයි. ගෙන යන බඩුව ගන්නා අදහසින් බඩු ගෙන යන්නෙකු ලුහු බැඳ ගොස් තර්ජනය කොට බඩු බිම හෙලවීමෙන්ද පරිජි වෙයි. බඩු දමා යන්නේ යයි නොකියා බඩු ගෙන යන්නෙකුට තර්ජනය කළ කලෙහි හිමියා බිය වී බඩු දමා පලා ගියේ නම් මේවාට දැන් හිමියෙකු නැතයයි සිතා පාංශුකූල සංඥාවෙන් ඒ බඩු ගැනීමෙන් ඇවත් නොවේයි. පසුව හිමියා ඉල්ලතහොත් දිය යුතුය. නුදුනහොත් හිමියාගේ බලාපොරොත්තුව හලකල්හි බඩුගත් භික්ෂුවට පරිජි ඇවත් වෙයි. පහ වස්තුව තැබූ තැනින් ගැනීම නගරයක හෝ ගමක හෝ වනයක හෝ ගෙයක හෝ විහාරයක හෝ පොළව යට හෝ පොළව මත හෝ දිය යට හෝ දිය මත හෝ නැවක හෝ රියක හෝ ගසක හෝ වැලක හෝ කිනම් තැනක වුවද ඇත්තා වූ පාදයක් හෝ එයට වැඩියෙන් හෝ අගනා අන්සතු වස්තුවක් සොරසිතින් අතගාන මහනහුට දුකුලා ඇවැද්ද සොලවන්න හොට තුලැසි ඇවැද්ද කෙස්කසක් පමණ වූවද තැබූ තැනින් ඉවත් කරන්න හොට පරිජි ඇවැද්ද සිදුවේ ඒක බණ්ඩ පංචකය මෙහි නානා බණ්ඩ පංචකය දක්වා ඇත්තේ අවිඥානක වූ හෝ සවිඥානක වූ හෝ වස්තුවක් නඩු කියා අයිති කර ගැනීම ආදී වශයෙනි අනුන් අයිති දාසයෙකු හෝ ඇතෙකු අසෙකු ගවයෙකු හෝ අන් සත්වයෙකු හෝ අයිති කර ගැනීම සඳහා බොරු පැමිණිලි කිරීමේදී දුකුලා ඇවත් වෙයි. හිමියාට සැක කිරීමේදී තුලසි ඇවත් වෙයි. හිමියා විසින් බලාපොරොත්තුව හල කලෙහි පරිජි ඇවතට පැමිණෙයි. ඉතිරි අවහාර හතර නානා බණ්ඩ පංචකයේ කියන ලද පරිදි සැලකිය යුතුය. සාහත්තික පංචකය 1. සාහත්තිකාවහාරය 2. ආනත්තිකාවහාරය 3. නිස්සග්ගිය වාහාරය 4. අත්ත සාධකාවහාරය 5. දූර නික්කේප අවහාරය 1. සාහත්තිකාවහාරය අන්සතු වස්තුව සියතින් සොරසිතින් ගැනීම සාහත්තිකාවහාර නමි පාදයක් හෝ එයට වැඩි මිලක් වටිනා අන්සතු වස්තුවක් සොරසිතින් අග ගෑමේදී දුකුලා ඇවත් වෙයි සැලවීමේදී තුලසි ඇවත් ද ස්ථානයෙන් වෙන් කිරීමේදී පරිජි ඇවතද වෙයි. 2. ආනත්තිකාව හාරය අනුන් ලවා සොරකම් කරවීම ආනත්තිකාව හාර නමි. උපසම්පන්නේකු අන් උපසම්පන්නේකු ලවා පාදයක් වටනා දෙයක් සොරකම් කරවීමේදී දෙදෙනාම පරිජි ඇවතට පැමිණේ. උපසම්පන්නයෙකු අසවල් දෙය හොරෙන් ගන්නේයි උපසම්පන්නයෙකුට කී කලෙහි ඔහු කී දෙය හැර අනිකක් සොරකම් කළහොත් අන කලහුට ඇවත් නැත සොරකම් කළ භික්ෂුව පරිජි ඇවත් වෙයි නියම කළ භාණ්ඩයම සොරකම් කළහොත් දෙදෙනාම පරාජිකා වෙති භික්ෂුවක් අසවලා ලවා අසවල් දේ සොරකම් කරවන්නේයයි භික්ෂුවකට කී කලෙහි දුකුලා ඇවැත් වෙයි. ඒ භික්ෂුව සොරකම කරන භික්ෂුවට කී කලෙහි ඔහුටද දුකුලා ඇවැත් වෙයි. සොරකම කරන භික්ෂුව එය පිළිගත් කලෙහි මූලිකයාට තුලැසි ඇවැත් වෙයි. සොරකම කළ කලෙහි තිදෙනාටම පරිජි ඇවැත් වෙයි. අසවල් දේ සොරකම් කරන්නට අසවල් භික්ෂුවට කියවයි. භික්ෂුවක් විසින් කී කල්හි දුකුලා ඇවත් වෙයි. අන ලැබූ භික්ෂුව වරදවා අනෙකෙකුට කියා නම් කියන්නහුට දුකුල ඇවත් වෙයි. මූලිකයාට ඇවත් නැත. එය පිළිගතහොත් සොරකම කරන්නහුට දුකුලා ඇවත් වෙයි. සොරකම කළ කලෙහි දෙදෙනාටම පරිජි ඇවත් වෙයි. මූලිකයා ඇවතින් මිදෙයි. භික්ෂුවක් සොරකමක් කිරීමට භික්ෂුවකට කී කලෙහි ඔහු ගොස් සොරකම නොකළ හැකි වී පෙරලා අවුත් ඒ බව අනකල මහනහට කී කලෙහි ඉඩ ලැබෙන විටක එය කරන්නේ ඇයි නැවත අනකලහොත් අන ලැබූ භික්ෂුව 60 වසකට පසුව වුවද එය කරන්නේ නම් අනකල භික්ෂුව එකෙනෙහිම පරිචි ඇවතට පැමිණෙයි. අන ලැබූ භික්ෂුව සොරකම කළ විටකදී පරිජි වෙයි. යම් කිසිවෙක් සොරකම් කරනු පිණිස එක් භික්ෂුවකටද ඒ භික්ෂුව තවත් භික්ෂුවකටද මෙසේ භික්ෂුවක් අන් භික්ෂුවන් 100කට වුවද පිළිවෙලින් අනකොට සියවැනියා සොරකම කළහොත් හැමදෙනාම පරාජිකා වෙති. 3. නිස්සග්ගියාව හාරය බඩුවක් තනක සිට තනකට විසිකිරීම වශයෙන් සිදු කරන අවහාරය නිසග්ගියාවහාර නමි. මෙය සිදුවන්නේ එහා මෙහා ගෙන යන බඩු වලින් බදු අය කරන ස්ථානවලදීය. භාණ්ඩවලට රජයෙන් බදු ගන්නා ස්ථානයකදී බද්ද නොගෙවා භාණ්ඩය ගෙන යනු සඳහා බදු ගන්නා ස්ථානයේ සිට රාජපුරුෂයන්ගේ ප්‍රමාදයක් බලා පාදයක් වූ හෝ පාදයකට අධික මුදලක් හෝ බදු වශයෙන් ගෙවිය යුතු භාණ්ඩයක් පිටතට දැමුවේ නම් භික්ෂුව පරිජි වෙයි. බදු නොගෙවා අන් ක්‍රමයකින් සංගවා බඩුවක්ගෙන ගියද පරිජි වෙයි. මෙය පිටරට යන එන භික්ෂූන් විසින් විශේෂයෙන් සැලකිය යුතු කරුණකි. විනය නොදත් ඇතැම් භික්ෂූහු Tamanගේ බඩුවට රජයට කුමට නිකම් මුදල් ගෙවන්නේ මුදැයි සිතා බඩු සංගවාගෙන යාමට උත්සාහ කරති. ඒ තැන්වලදී කිනම් උපායකින් හෝ බදු නොගෙවා තමාගේ බඩු ටික මෑත් කර ගන්නට උත්සාහ කරති. එසේ කර ගන්නට ලැබීම තමන්ගේ සමත්කමක් ලෙස සිතා ඒ ගැන ආඩම්බර වෙති. එයින් Taman පරාජිකා වූ බව ඔවුහු නොදනිති. බදු අය කරන ස්ථානයට විනේහි විනය පාළියේහි විවහාර කරන නාමය සුම් සුංඛගාත යනුය. බදු නොගෙවීම සම්බන්ධයෙන් පරාජිකා පාළියේහි දැක්වෙන්නේ මෙසේය. සුංඛගාතං නාම රාඤ්ඤා ඨපිතං හෝති පබ්බත්ත ඛණ්ඩේ වා නිදීතිත්තේ වා ගාමද්වාරේ වා අත්‍ර පවිට්ඨස්ස සුංඛං ගන්හන්තුති తత్ర පවිසිत्वा රාජග්ගං බණ්ඩං පංච මාසකං වා අතිරේක පංච මාසකං වා අග්ගණකං තේය චිත්තෝ ආමසති ආපත්‍ති දුක්ඛටස්ස එන්දාපේති ආපත්‍ති චුල්ලස් චුල්ලච්ච යස්ස පඨමං පාදං සුංඛගාතං අතික්ඛම් අතික්ඛාමේති ආපත්‍ති චුල්ල චුල්ලච්ච යස්ස ဒ ුතියං පාදං අතික්ඛාමේති ආපත්‍ති පරාජිකස්ස අන්තෝ සුංඛගාතේ තිතෝ බහි සුංඛගාතං පාතේති ආපත්ත ආපත්ති පාරාජිකස්ස සුංකං පරිහරති ආපත්ති දුක්ඛටස්ස පාරාජිකා පාළි 55 පිටුවෙන් අතර අත්ථ සාධකාවහාරය භාණ්ඩය ගැනීමට කලින්ම පාරාජිකා වීම නැමැති කාරණය සිදුවන්නා වූ අවහාරය අත්ත සාධකාවහාර නමි. භික්ෂුවක් අසවල් භාණ්ඩය ඉඩ ලැබුණු විටක සොරකම් කරන්නේ යයි අනකල කලෙහි අනලත් භික්ෂුව එය නොවරදවා කෙරේ නම් අනකල භික්ෂුව එකෙනෙහිම පරාජිකා වෙයි. අර්ථ සාධක චේතනාව වනාහි එකෙනෙහිම ඵලය ඇති කරන ලෝකෝත්තර මාර්ග චේතනාව මෙන් පරාජිකාපත්ති සංඛ්‍යාත ඵලය එකෙනෙහිම ඇති කරයි. අනපිලිගත් භික්ෂුව පරාජිකා වන්නේ සොරකම කළ දිනයකදීය. සොරකම කෙරෙන්නේ අනකල භික්ෂුව මල පසුව වුවද ඔහු මැරෙන්නේ පරාජිකා වීය. ආනත්තිකා වාහාර අත්ථ සාධකා වාහාර යන මේ දෙකෙහි එතරම් වෙනසක් නැත. එහි වෙනස එදා එදා ඒ ඒ වේලාවේම ගැනීමට අන දීම ආනත්තිකාවහාරය ය 60 වසකින් පසුව වෝද හැකි වූ විටක ගැනීමට අන දීම අත්ත සාධකාවහාරය ය පහ ධූර නික්ඛේපවාහාරය යම්කිසි වස්තුවක් ගැන ඇති ආශාව නැමැති බර බහා තැබීම දුර නික්ෂේප නමි. එනම් යම් කිසිවක් ගැන තිබූ ආශාව බලාපොරොත්තුව අතහැරීමය. හිමියාගේ බලාපොරොත්තුව අත්හැරීමෙන් සිදුවන අදින්නා දාණය දුහුර නික්ඛේපාවහාරය වෙයි. භික්ෂුවක් වෙත පරිස්සමට තැබූ වස්තුවක් ආපසු නොදෙන කල්හි හිමියාගේ ධූර නික්ෂේපයෙන් භික්ෂුව පරිජි වෙයි. ණය නොගෙවීමෙන්ද එසේම වෙයි. තමා විනාශ කළ අනුන්ගේ දෙයක අලාභය නොගෙවන භික්ෂුව හිමියාගේ ධූර නික්ෂේපයෙන් පරිජි වෙයි. පුබ්බ යෝග පංචකය 1 පුබ්බ ප්‍රයෝගාවහාරය 2 සහ ප්‍රයෝගාවහාරය 3 සංවිදාවහාරය 4 සංකේතකම්මාවහාරය 5 නිමිත්තකම්මාවහාරය 1 පුබ්බ ප්‍රයෝගාවහාරය මේ ප්‍රයෝග යනුවෙන් අදහස් කරන්නේ යම් කිසිවක් සිදු කරන්න උත්සාහයයි. තවත් ක්‍රමයකින් කියතොත් යම් කිසිවක් සිදු කරන බලවේගයයි. අනිකෙකුගේ අනින් බඩුවක් හොරෙන් ගැනීම සිදුවන්නේ අනිකාගේ ආඥාවය ගන්නහුගේ උත්සාහයය යන බලවේග දෙකිනි. එයින් පළමු ඇති වූ බලවේගය ආඥාවය අනකලහු ඇවතට පැමිණෙන්නේ ආඥාව නැමැති බලවේගය නිසාය. ආඥාව නැමැති බලවේගය මුලින් ඇතිකොට සිදු කරන අවහාරය පුබ්බ ප්‍රයෝගාවහාරය නම් වෙයි. ආනත්තික අවහාරය යන නමින් ඉහත දැක් වූ අවහාරයේත් මෙහිත් වචන වලින් මිස අර්ථ විසින් වෙනසක් නැත. 2 සහ ප්‍රයෝග අවහාරය ප්‍රයෝග සංඛ්‍යාත ගැනීමේ උත්සාහය සමගම සිදුවන අවහාරය සහ ප්‍රයෝග අවහාරය වෙයි. ඒ සිදුවන්නේ තමාගේ ඉඩමට යාව ඇති අනුන්ගේ ඉඩම් වලින් කොටස් සොරසිතින් තමාගේ ඉඩමට එකතු කරගන්නා අවස්ථාවලය. පොළොව ඊතා අගනාදයකි. සමහර තැනක අගලක් පමණ බිමද පාදයක් වටිනා දෙයක් විය හැකිය. සොරසිතින් තමාගේ ඉඩමට අනුන්ගේ ඉඩමෙන් පාදයක් අගනා කොටසක් එකතු කොට මායිම් වෙන් කර ගැනීමෙන් භික්ෂුව පරිජි වෙයි. මායිම් වෙන් කිරීම කෝඤ්‍ය ගැසීම වැට බැඳීම ලනු ඇදීම ආදියෙන් සිදු කරති. කුඤ්‍ය ගසා අනුන්ගේ ඉඩමෙන් ටිකක් අල්ලා ගන්නහොට එය කුඤ්‍ය දෙකකින් වෙන් කරනවා නම් පළමුවන කුඤ්‍ය ගැසීමේදී තුලසි ඇවැද්ද දෙවැන්න ගැසීමේදී පරිජි ඇවැද්ද වෙයි. කුඤ්‍ය තුනකින් වෙන් කරනවා නම් පළමු කුඤ්‍ය ගැසීමේදී දුකුලා ඇවැද්ද දෙවැන්න ගැසීමේදී තුලසි ඇවැද්ද තෙවැන්න ගැසීමේදී පරාජිකාද වෙයි බොහෝ කුඤ්ඤ ගසා වෙන් කිරීමේදී පළමු කුඤ්ඤවලදී දුකුලා ඇවැත් වෙයි අවසාන කුඤ්ඤ ළඟ කුඤ්ඤ ගැසීමේදී තුලසි ඇවැත් වෙයි අවසාන කුඤ්ඤ ගැසීමේදී පරිජි ඇවැත් වෙයි. 3 සංවිධාවහාරය දෙදෙනෙකු හෝ බොහෝ දෙනෙකු හෝ එකතුව සමාන ඡන්දයෙන් සොරකම් කිරීම සංවිධාවහාරය නම් වෙයි. යම්කිසි වස්තුවක් සොරකම් කිරීමට දෙදෙනෙකු කතා කරගෙන ගොස් එකකු පිටත සිටියේදී අනිකා ගෙය තුලට පිවිස බඩුව ගැනීමේදී ගෙය තුලට පිවිසි මහන බඩු ඔසවනු සමගම දෙදෙනාම පරාජිකා වෙයි. බොහෝ දෙනෙකුන් එකතුව කිරීමේදීද එකෙකු බඩුව ගනු සමගම හැමදෙනාම පරාජිකා වෙති. එකතුවගත් බඩු බෙදූ කලෙහි එකෙකුට ලැබෙන කොටස පාදයක් නොවටිදුදු සියල්ල පාදයක් අගනා බැවින් හැමදෙනම පරාජිකා වෙති. 4 සංකේතකම්මාව හාරය වේලාවක් නියම කොට සොරකම් කරවීම සංකේතකම්මාවහාර නමි. පෙරවරු කාල, පස්වරු කාල ආදී කාලයන් නියම කොට ඒ කාලයේදී බඩුවක් සොරා ගෙන්නටට භික්ෂුවක් භික්ෂුවකට අනකරන කලෙහි අන ලත් භික්ෂුව નિયમિત කාලයේම එය කලේ නම් දෙදෙනාම පරිජි වෙති. කාලය වර්ධවා කලේ නම් නියම කළ භික්ෂුවට ඇවැත් නැත. සොරකම් කළ භික්ෂුව පරාජිකා වෙයි. සොරකම කිරීමට දින නියමයක් කොට අනකල කලහිද નિયમિત දිනේ සොරකම් කළේ නම් දෙදෙනාම පරිජීවෙති. වරදවා කළේ නම් ආනාපකයාට ඇවැත් නොවේයි. පෙරවරුෙහි යමක් සොරකම් කරගෙන ඒමට නියමය ලැබූ භික්ෂුව નિયમિત කාලයේදී උත්සාහ කොට භාණ්ඩය ගත නොහි මදක් පසු වී එය ගෙන ආයේ නම් කෙසේද යන ප්‍රශ්නයට පිළිතුරු දෙන මහා සුම්ම තෙරුන් වහන්සේ එය පෙරවරුෙහිම පටන්ගත් උත්සාහය නිසා ආනාපකයා ඇවතින් නොමිදේයයි කී බවත් කාලයේ ඉක්මවා කළ බැවින් ආනාපකයා ඇවතින් මිදේයයි මහා පදුම තෙරුන් වහන්සේ වදාළ බවත් විනය අටුවාවෙහි දක්වා ඇත. මෙසේ අටුවාවල ආචාර්යවාද දක්වා ඇත්තේ ඒ කරුණු අටකථාචාර්යයන්ටද විනිශ්චය කළ නොහැන නිසාය. පහ. නිමිත්ත කම්මාව හාරය ලකුණක් කොට එය අනුව සොරකම් කරවීම නිමිත්ත කම්මවහාර නමි. සුදුසු අවස්ථාවෙහි මා සංඥා කළ කල්හි අසවල් බඩුව ගෙනෙන්නේ යයි භික්ෂුවක විසින් භික්ෂුවක් එහි යවා සුදුසු අවස්ථාව පැමිණ කලෙහි බඩුව ගැනීම සඳහා ඇසින් හෝ අතින් පයින් හෝ යම්කිසි සංඥාවක් කරයි. ඒ අනුව භික්ෂුව ඒ බඩුව ගතහොත් දෙදෙනාම පරිජි වෙති. සංඥාවට කලින් හෝ කල් පසු කර හෝ බඩුව ගතහොත් ඇනවුම් කරු ඇවතින් මිදෙයි. ගත් භික්ෂුව පරිජි වෙයි. තේයාවහාර පංචකය 1. තේයාවහාරය 2. පසයවහාරය 3. පරිකප්පාවහාරය 4. පටිච්චන්නවහාරය පහ කුසාවහාරය 1 තේයාවහාරය හිමියන්ට නොපෙනෙන නොදැනෙන පරිදි කිනම් අයුරකින් හෝ අන්සතු නුදුන් වස්තුව ගැනීම තේයාවහාර නමි බඩුවක් හෝ මුදලක් හෝ අයතු ලෙස හිමියා කැමැති කරවා හිමියා අතින් ගැනීමද අදින්නා දානේය තෙය්‍යාවහාරය සිදු කිරීමේ නොයෙක් ක්‍රම ඇත්තේය. රාත්‍රියේහි මිනිසුන් නිදන කාලෙහි ගෙවල පිවිස ඔවුනට නොදැනෙන ලෙස බඩු ගැනීම හොර කාසි හොර නෝට්ටු දී බඩු ගැනීම ආපසු දෙමිය කියා රවටා ගැනීම රන් රිදී නොවන දෑ රන් රිදීය කියා දී මුදල් ගැනීම මැණික් නොවන දෙයක් මැණික්යයි දී මුදල් ගැනීම දි බඩු අලුත් බඩු ලෙස දී මුදල් ගැනීම පළුදු ඇති බඩුවල පළුදු වසා හොඳ බඩු ලෙස දී මුදල් ගැනීම බාල බඩු උසස් බඩුය කියාදී මුදල් ගැනීම අනුන් වෙත ඇති හොඳ බඩු බාල බඩුයයි හඟවා අඩු මිලට ගැනීම නරක් වී ඇති ඔරලෝසු රේඩියෝ ආදිය හොඳ ඒවා ලෙස දී මුදල් ගැනීම පරණ බඩු අලුත් බඩු ලෙස දී මුදල් ගැනීම අඩුවෙන් කිරා අඩුවෙන් මැන දී මුදල් ගැනීම මුදල් අඩුවෙන් දී හොරට මැන කිරා බඩු වැඩියෙන් ගැනීම තෙල් ගිතෙල් ආදියට අන්ද්‍රව්‍ය මිශ්‍ර කොට විකුණා මුදල් ගැනීම බොරු බෙහෙත් බොරු යంత్ర මන්ත්‍ර ආදිය කිරීමෙන් හා තවත් නොඑක් උපාය වලින් අයතු ලෙස අන්සතු වස්තුව ගැනීම තේයාවහාරයට අයත්‍ය. කපටිකමින් අන්සතු වස්තුව පැහැර ගැනීම සම්බන්ධයෙන් දක්වා ඇති උපමා කතාවක් මෙසේය. මුවෙකු හා පැටවෙකු ගෙන විකිනීමට ඇවිදින වැද්දෙකු දැක දූර්තයෙක් වැද්දාගෙන් මුවන්ගෙන් මිල ඇසීය. ලොකු මුවා කහවණු දෙකක් ඇයිද මුව පැටවා එක් කහවණුවක් ඇයිද වැද්දා කීය. දූර්තයා කහවණුවක් දී මුව පැටවාගෙන මද දුරක් ගොස් ආපසු ඇවිත් මට මුව පැටවා එපා ලොකු මුවා දෙව යයි වැද්දාට කීය. කහවණු දෙකක් දෙව යයි වැද්දා කීය. එකල්හි දූර්තයා මම ඔබට කලින් කහවණුවක් දුන්නෙමිය. අනිත් කහවණුව වෙනුවට කහවණුවක් අගනා මේ මුව පැටවාගෙන මට ලොකු මුවා දෙව යයි කීය. වැද්දා රැවටි මුව පැටවාගෙන ලොකු මුවා දුන්නේය. මේ කතාවෙන් කියවෙන්නේ දූර්තයා වැද්දාගෙන් කහවණු දෙකක් රවටා ගත් ආකාරයයි. භික්ෂුවක් එසේ කළහොත් පරිජි වෙයි. 2 පස්සයවාහාරය හිමියාට පීඩා කොට බලයෙන් ගැනීම පස්සයහාවාරය වෙයි. හිමියාට පහර දී වස්තුව ගැනීමය තර්ජනය කොට බියගන්වා වස්තුව ගැනීමය උදුරා ගැනීමය නුදුනහොත් මෙසේද මෙසේද විය හැකියයි කියා බියගන්වා වස්තුව ගැනීම යන මේවා පස්හයිහ අවහාරයට අයත්ය. 3 පරිකප්ප අවහාරය තමාට ඕමනාදය නම් ගනිමිය නොවේ නම් දමා යමිය කියාද පිටවී යා හැකි වොහොත් ගෙන යමි නොයසේ නම් දමා යමි ද අවිනිශ්චිතව ගැනීම පරිකප්ප අවහාරය නම් වෙයි වස්ත්‍රයක් සොරාගනු පිණිස රාත්‍රී කාලයේ අන්ධකාරයේ ගේකට ඇතුළුව එහි බඩු මල්ලක් හෝ පෙට්ටියක් දැක සොරසිතින් එසවුවහොත් එහි වස්ත්‍ර ඇත්තේ නම් එකෙනෙහිම භික්ෂුව පරිජි වෙයි. සොරා ආභව හිමියන්ට දැනි ශබ්ද කිරීමෙන් නැවත බඩුව එහිම දමා පලා ගියද ඔහු යන්නේ පරාජික ආපත්‍යයට පැමිණය. පරීක්ෂා කර බලා ඒ වස්ත්‍ර නොදක මල්ල දමා ගියහොත් පරාජිකාවක් නැත. මල්ල පිටත දමා ගොස් නැති වී ගියේ නම් භික්ෂුවට බණ්ඩ දෙය වෙයි. එනම් හිමියාට අලාභය ගෙවිය යුතු වීමය. නොගෙවහොත් භික්ෂුවට පරිචි ඇවත් වෙයි. පිටතටගෙන බිම තබා මල්ල පරීක්ෂා කරනුයේ එහි අන් වටිනා බඩු දැක මේවා ගෙන යමි යයි මල්ල ඔසවන කල්හි පරිජි ඇවත් වෙයි යමින් මල්ලෙහි වස්ත්‍ර නැති බව දැන කුමක් වුවද ගෙන යමියයි ඉදිරියට යන භික්ෂුව පළමු පිය තැබීමේදී තුලසි ඇවැද්ද දෙවන පිය ඉදිරියට තැබීමේදී පරිජි ඇවැද්ද වෙයි. භික්ෂුව විසින් මල්ල විමසන්නට පෙරම හිමියන්ට දැනි හොරකි හොරකි කියා ඔවුන් ලුහුබැඳ එන කලෙහි මල්ල දමා පලා ගියේ නම් හිමියන් මල්ල දොද් නොදක ආපසු ගියපසු භික්ෂුව අවුත් හිමියන් හැර ගිය මේ මල්ල මටම අයිතිය සිතා එය ගන්නේ නම් බණ්ඩ දෙය වෙයි පරාජිකාද නොවේයි මේ බණ්ඩ පරිකප්ප අවහාරයේ සිදුවන ආකාරයයි ගේකට හෝ ගෙමිදුලකට හෝ වත්තකට හෝ පිවිසියේ එහි භාණ්ඩයක් දැක එයගෙන අනිකෙකු දකින්නට මත්තෙන් පිට වී යා හැකි වුවහොත් ගෙන යාමටත් අනිකෙකුට දුටහොත් බලන්නට ගත්තාක් මෙන් එහිම තබා යන්නට සිතා බඩුවක් අතටගත් භික්ෂුව නියම කරගත් තැනින් පිටතට යනු සමගම පරිජි වෙයි. බඩුව තබා ගියහොත් පරිජි නොවේයි. මේ ඕකාස පරිකප්ප අවහාරය වෙයි. 4. පටිච්චන්න අවහාරය ලිඳක් පොකුණක් වැවක් ළඟ හෝ උයනක තොටක හෝ කෙනෙකු විසින් උනා තබන ලද්දා වූ හෝ කෙනෙකු අතින් ප්‍රමාදයෙන් වැටුණා වූ හෝ මුදු ආදී යම්කිසි භාණ්ඩයක් පාගා පොළොවෙහි ගිල්වා තබා හෝ වැලිවලින් කොළවලින් වසා තබා හෝ පසුව ගැනීම පටිච්චන්න අවහාරයයි. භික්ෂුවක් එවැනි භාණ්ඩයක් දැක පාගා පොළවට යට කළහොත් බඩුව තැබූ තැනින් වෙනස් කළ නිසා එකෙනෙහිම පරිජි ඇවතට පැමිණෙයි. බඩුව තැබූ තැනින් නොසලවා එක් කොළවලින් හෝ වැලිවලින් හෝ වසා තබා හිමියන් සොයා නොදක බඩුවේ ආශාව නොහැර පසුදින ඇවිත් සොයන අදහසින් හිමියන් ගිය පසු භික්ෂුව බඩුව ගත්තේ නම් පරිජි වෙයි. හිමියෝ ආලය හැර ගියෝය දැන් මෙය පාංශුකූලේය කියා හෝ හිමියන් හැර ගිය මේ භාණ්ඩය මටම අයිතිය කියා හෝ ගතහොත් භික්ෂුවට බණ්ඩ දෙය වෙයි. හිමියන් දැන ඇවිත් ඉල්ලා සිටියහොත් බඩුව හෝ එහි වටිනාකම හෝ දිය යුතුය. නුදුනහොත් හිමියාගේ බලාපොරොත්තුව හැරීමෙන් භික්ෂුවට පරිජි ඇවත් වෙයි. මේ ඕකාස පටිච්චන්න අවහාරයයි. පහ. කුස අවහාරය. කුසපත්ලා පිරිකර බෙදීමේදී ඒවා වෙනස්කොට සොරකම් කිරීම කුසාවහාරයයි. සංඝයාට ලැබී ඇති පරිස්කාර සමසේ බෙදිය නොහැකි කලෙහි කුසපත්ලා බෙදති. යම් භික්ෂුවක් තමාට හිමි වී ඇති කොටසට වටිනාකමින් අඩු වූ හෝ වැඩි වූ හෝ සම වූ හෝ අනුන් අයත් පිරිකර කොටසක් ගනු කැමැත්තේ අනුන්ගේ කොටසකට දමනු පිණිස තමාගේ කොටසෙහි තැබූ කුසපත උදුරාද එයින් පරිජි නොවේයි. එය අනුන්ගේ කොටසට දමාද එතෙකින්ද පරිජි නොවේයි. ඉක්බිති අනුන්ගේ කොටසේ තිබූ අනුන්ගේ කුසපත උදුරාද එකෙනෙහි පරිජි වෙයි. ඉදින් තමාගේ කොටසට දමනු පිණිස පළමුවෙන් අනුන්ගේ කොටසෙහි කුසපත උදුරාද එතෙකින් උපසම්පදාව නොනැසෙයි. එය තමාගේ කොටසට දමාද එයින්ද පරිජී නොවේ. එසේ කොට තමාගේ කොටසෙහි වූ තමාගේ කුසපත උදුරාද පරිජී නොවේ. එය අනුන්ගේ කොටසට හෙලීමේදී අතින් මෙදනු සමගම පරිජි වෙයි. අනුන්ගේ කොටසක් ගනු කැමති භික්ෂුව තමාගේ කොටසෙහි හා අනිකාගේ කොටසෙහිද වූ කුසපත් සංගවයි. අන්‍ය භික්ෂූන් තම තමන්ගේ කොටස් ගෙන ගිය පසු ඇවැත්නි මාගේ කුසපත නැතය යයි කියයි. ඇවැත්නි මාගේ කුසපතක් නැතේ යයි අනිත් භික්ෂුව කියයි. ඒ භික්ෂුව මාගේ කොටස කවරේදයි අසයි. හොර මහන මේ ඔබගේ කොටස යයි තමාගේ කොටස දක්වයි. ඒ ගැන වාද කොට හෝ නොකොට හෝ ඒ භික්ෂුව සොර මහණෙකුගේ කොටස ගෙන යයි. එතකින්ද සොර මහණෙකුගේ උපසම්පදාව රැකෙයි. ගිය භික්ෂුවකගේ කොටස ගනු සමගම හොර මහණ උපසම්පදාවෙන් පහවෙයි. මාගේ කොටස ඔබට නොදෙමි. එය තිබෙන්නට හැර ඔබගේ කොටස ගනුව යැයි අනික් මහන කී කලෙහි හොර මහන දන දනම අනික් භික්ෂුවකගේ කොටස ගනී නම් එය ඔසවනු සමගම පරිජි වෙයි. ඉදින් ලජ්ජී භික්ෂුව මෙය ගැන වාද කිරීමෙන් කවර ඵලයක් දැයි සිතා මෙහි වඩා හොඳ කොටස ඔබම ගනුවේයයි කිවහොත් තමාගේ කොටස සොර භික්ෂුවට දෙන ලද්දේ වෙයි. එය ගැනීමෙන් ඇවත් නැත. කපටි මහණ විසින් ඔබ කැමැති කොටසක් ගනෝයයි කී කලෙහි විවාදයට නොකැමැති භික්ෂුව තමාට හිමි වී ඇති වටිනා කොටස හැර අනිත් භික්ෂුවට අයත් නොවටිනා කොටසම ගත්තේ නම් ඒ භික්ෂුව තෝරාගෙන ඉතිරි වූ කොටස ගැනීමෙන් කපටි මහණට ඇවත් නොවේ. මෙතකින් 25 අවහාර විස්තරය නිමිය. විශේෂ කරුණු මුදල් නොගෙවා වාහනවල ගමන් කිරීම තුන්වන පංක්ති ටිකට් වලින් දෙවන පළමුවන පංක්තිවල ගමන් කිරීම නොඑක් ක්‍රමවලින් වංචා කොට රජයෙන් මුදල් ගැනීම මීටර වලට නොවැටෙන ලෙස ජලය හෝ විදුලි බලය ගැනීම බලය නොගෙන රේඩියෝ පාවිච්චි කිරීම බලය නැති පරිදි වාහන පාවිච්චි කිරීම වැඩගෙන කුලිය නොගෙවීම වැඩ නොකොට කුලිය ගැනීම අනුන්ගේ බඩු හොරෙන් පාවිච්චි කිරීම යනාදී වංචා සහගත කරුණු වලින්ද පරාජිකා වන්නට ඉඩ ඇති බව සැලකිය යුතුය. ආපත්‍ති අනාපත්‍ති විදිය මේ සානත්තික සිකපදයක් බැවින් සොරකම් කරවීමෙන්ද ඇවතට පැමිණේ. උපසම්පන්නේක් උපසම්පන්නේකු ලවා සොරකම් කරවුවහොත් දෙදෙනාම ඇවතට පැමිණෙති. දුකුලා ඇවතය තුලසි ඇවතය පරිජි ඇවතය යයි අදින්නා දාණයෙන් වන ඇවත් තුනකි. සොරකමට යාම ආදී పూర్ව ප්‍රයෝගවලදී දුකුලා ඇවැත් වෙයි. බඩුව ස්පර්ශ කිරීමේදීද දුකුලා ඇවැත් වෙයි. සෙලවීමේදී තුලසි ඇවැත් වෙයි. මස් මස්සක් හෝ මස්සකට අඩු මිලක් හෝ වටිනා දෙය ගැනීමේදී දුකුලා ඇවැත් වෙයි. මස්සකට වැඩි පස් මස්සකට අඩු මිලක් වටිනා දෙයක් ගැනීමෙන් තුලසි ඇවැත් වෙයි. පස් මස්සක හෝ එයට වැඩි ගණනක් හෝ වටිනා දෙයක් ගත හොත් පරිජි ඇවැත් වෙයි. තමාගේ දෙයක යන හැඟීමෙන් ගන්න හුටද විශ්වාසයෙන් ගන්න හුටද తాවකාලික වශයෙන් ගන්න හුටද අමනුෂ්‍යයන්ට අයත් ගන්න හුටද තිරිසනුන්ට අයත් ගන්න හුටද පාංශුකූල සංඥාවෙන් ගන්නහුටද උම්මත්තක ආදීන්ටද ඇවත් නොවේ. අදින්නාදාන පරාජිකාවට අංග පහක් ඇත. මනුෂ්‍ය ජාතික වූ අනිකෙකු අයත් වස්තුවක් වීම අනුන් අයත් දේක යන හැඟීම පාදයක් හෝ එයට වැඩි මුදලක් හෝ වටිනා දෙයක් වීම සොරසිත ඇතිවීම කියන ලද යම්කිසි අවහාර ක්‍රමයකින් වස්තුව සොරා ගැනීම යනු ඒ අංග පහයි. ඒ පංචාංගයෙන් යුක්ත වන අදින්නා දාණයෙන් පරිජි වෙයි. එක් අංගයකදු අඩු වූද පරිජි නොවේ. ආපත්‍ති විනිශ්චය මෛතුන පරාජිකාව විනිශ්චය කිරීම පහසුය. සියුම් ලෙස අදින්නාදාන පරාජිකාවට හසු වෙයි. සියුම් ලෙසම එයට හසු නොවීමද වෙයි. එබැවින් අදින්නාදාන ආපත්‍ය පිළිබඳ අධිකරණයක් ඇති වූ කලෙහි තීන්දු කිරීමට ඉක්මන් නොවි වත්තුම් කාලංච දේසංච අග්ගං පටිභෝග පංචමං තුලයිත්වා පංචඨානානි ධාරයිත්තං විචක්ඛනෝ යනුවෙන් දැක්වෙන සොරකම් කළ වස්තුවය සොරකම් කළ කාලයය සොරකම් කළ දේශයය බඩුවේ වටිනාකමය පරිභෝග කළ නොකළ බවය යන මේ කරුණු පහ ගැන මනවින් බලා විනිශ්චය කළ යුතුය විනිශ්චය කිරීමේදී චෝදිත භික්ෂුව භාණ්ඩයේ සොරකම් කළෙමියයි කියානම් එය සස්වාමික වස්තුවක්ද අස්වාමික වස්තුවක්ද කියා විමසිය යුතුය. සස්වාමික වස්තුවක් අතරද හිමීන්ට එපා වී වෙන එකක් වේවා වොමනා කෙනෙක් ගණිත්වා යයි ආලයේ හැරදමූ වස්තුවද ඇත්තේය. එබැවින් භාණ්ඩය ගත්තේ හිමියන්ගේ ආලය තැබූ කාලයේද හිමියන් ආලය හල පසුද යන වග විමසිය යුතුය. ඉදින් ඒ අවහාරය හිමියන්ගේ ආලය තිබූ කාලයේ කරන ලද්දක් නම් භාණ්ඩය වටිනාකම බලා විනිශ්චය කළ යුතුය. අවහාරය කළේ හිමියන් ආලයේ හැරියාට පසු කාලයේ නම් පරාජිකාවෙන් විනිශ්චය නොකළ යුතුය. එහෙත් ඒ භාණ්ඩයේ හිමියා ඉල්ලනවා නම් දිය යුතුය. මේ මෙහි සම්ප්‍රදායය. මේ කාරණය දැක්වීම සඳහා සමන්ත පාසාදිකාවේ 219 පිටුවේහි මේ කතාව දක්වා ඇත. බාතිය රජ කාලයේදී දකුණු පළාතේ එක් භික්ෂුවක් හත්රියන් පඬුවෙන් වතක් කරහිලා රුවන්වැලි සෑය මදිනු පිණිස මළුවට පිවිසීය. එකෙනෙහිම රජද චෛත්‍ය වන්දනාවට එහි පැමිණියේය. රජුට ඉඩදීම පිණිස ජනයා තෙරපෙන්නට විය. ඒ අවහිරය නිසා සෑමලුවෙන් පිට වෙද්දී භික්ෂුවගේ කරේ තිබූ ඒ වස්ත්‍රය සෑමලුවේ වැටින. කලබලය නිසා ඒ බව භික්ෂුවට නොදනින. පිට වූ පසු කරේ තැබූ වස්ත්‍රය නැති බව දැන මෙබඳු තැනක වැටුණු දෙයක් කෙසේ ලැබේදයි සිතා භික්ෂුව එහි ආලය හැර ගියේය. පසුව ආ භික්ෂුවක් ඒ වස්ත්‍රය දැක සොරසිතින් අවුලා ගත්තේය. පසු කාලයේදී ඒ මහන එයින් තමා අශ්‍රමණේකු වී යයි සිවුරු හැර යන්නට සිතා නැවත විනයදරයන්ගෙන් අසා විනිශ්චයක් ලබා ගනිමිම ලබාගෙනම යමි යයි නැවතින එකල මහා විහාරයේ සකල පර්‍යාප්තිදර චූලසුමන නම් වූ විනය ආචාර්යවරයෙක් විසීය වස්ත්‍රයගත් භික්ෂුව උන්වහන්සේ වෙත ගොස් වැඳ අවසරගෙන තමාගේ කුකුස ගැන විචාලේය මහා ජනකාය තෙරපෙන තනදී වස්ත්‍රය අවුලාගත් බව ඇසූ තෙරුන් වහන්සේ මෙහි මද අවකාශයක් පෙනේය යයි සිතා ඉදින් වස්ත්‍රයේ අයිතිකාර භික්ෂුව සොයා කැඳවාගෙන ආවහොත් ඔබට පිහිට විය හැකි වේය යයි වදාළහ හිමියනි ඒ භික්ෂුව කෙසේ සොයන්නෙමිදැයි කීය. ඒ ඒ තන ඇවිද සොයව යයි තෙරණුවෝ කීහ. ඔහු අනුරාධපුරයේ මහා විහාර පහෙම සොයා ඒ භික්ෂුව නොදැක තෙරුන් වහන්සේට ඒ බව කීය. තෙරුන් වහන්සේ චෛත්‍ය වන්දනාවට බොහෝ භික්ෂූන් එන්නේ කවර දිශාවකින්දයි අසා දකුණු දිගින් යයි කී කලෙහි එසේනම් එහි ගොස් සොයව යයි වදාළහ. ඔහු දකුණු පෙදෙසට ගොස් විහාරයෙන් විහාරයට ඇවිදින්නේ ඒ භික්ෂුව හමු වී චූලසුමන තෙරුන් වහන්සේ වෙත කැඳවාගෙන ගියේය. තෙරුන් වහන්සේ මේ කසාවත ආයුෂ්මතාගේදයි ඇසූහ. භික්ෂුව එසේය යයි කීය. මෙය කොහි වැටුණේදයි ඇසූහ. භික්ෂුව විස්තරය කීය. මේ වස්ත්‍රය කොතනකදී හමු වී ගත්තේහි දැයි වස්ත්‍රයගත් භික්ෂුවකගෙන් ඇසීය. ඔහුද සියලු විස්තරය කීය. ඉක්බිදි තෙරුන් වහන්සේ කියන්නාහු හිමියා බලාපොරොත්තුව හැරදමා තිබූ මේ වස්ත්‍රය ඉදින් ශුද්ධ චිත්තයෙන් ගත්තේ නම් ඇවතක් නැත. අශුද්ධ චිත්තයෙන් ගත් නිසා ඔබට දුකුලා ඇවත් වී ඇත. ඒ ඇවත දෙසා පිරිසිදු වී මේ වස්ත්‍රය ඔබගේ දෙයක් වශයෙන් මේ භික්ෂුවට දෙව යයි කීය. වස්ත්‍රයේගත් භික්ෂුව අමෘතයෙන් අභිෂේක කරන කලෙක මෙන් අතිශයින් ප්‍රීතියට පත්විය. අධිකරණයක් ඇති වූ කලෙහි මෙසේ අවහරණය කළ වස්ත්‍රය ගැන විමසා විනිශ්චය කළ යුතුය. සොරකම් කළ කාලය ගැන බැලිය යුත්තේ බඩු මිල කලින් කල වෙනස් වන හේිනි. බඩු සුලභ කාලවලදී ඒවායේ මිල අඩුය. බඩු හිඟ කාලවලදී මිල වැඩිය. කෙනෙකු විසින් මිල වැඩි කාලයේ වැඩි මිල ගෙවාගෙන තිබූ බඩුව කෙනෙකු විසින් මිල බැස ඇති කාලයේ සොරකම් කරන ලද නම් ඒ කාලයේ පවත්නා මිල අනුව අධිකරණ විනිශ්චය කළ යුතුය. අඩු මිලටගත් බඩුවක් බඩු මිල නැග ඇති කාලයේ සොරකම් කළද එකල පවත්නා මිල අනුව අධිකරණ විනිශ්චය කළ යුතුය. දුර්භීක්ෂ කාලයේ ආහාර මිල අධිකය. එබැවින් දුර්භීක්ෂ කාලයේ සවැත් නුවර වෙලෙන්දෙකුගේ සහල් මිටක් සොරකම් කළ භික්ෂුව පරාජිකා වූයේයයි තථාගතයන් වහන්සේ වදාළසේක. දේශය බැලිය යුත්තේ දේශයෙන් දේශයට බඩුමිල වෙනස් වන බැවිනි. එක් දේශයක රුපියලක් වටිනා භාණ්ඩය තවත් දේශයක රුපියල් 5ක් විය හැකිය. කෙනෙකු එක් දේශයකදී රුපියල් 5කටගත් බඩුවක් වෙයි. ඒ බඩුවම රුපියලකට ගත හැකි පෙදෙසකට ගෙන ගිය පසු එහිදී සොරකම් කළේ නම් අධිකරණය විනිශ්චය කළ යුත්තේ සොරකම් කළ දේශයේ මිලය වන රුපියල 90ය. ඇවත වන්නේ මුලින් බඩුවගත් දේශයේ මිල 90 නොවේ. දේශය 90 විනිශ්චය කිරීම සම්බන්ධයෙන් විනය අටුවාවේ දැක්වෙන කතාවක් මෙසේය. එක් භික්ෂුවක් මුහුදින් එතරදී හොඳ හැඩයක් ඇති පොල් ගෙඩියක් ලැබ එය ලියවා ලස්සන පැන්ගන්නා කැටයක් සාදා එය එහිම තබා චේතියගිරියට ආයේය. මුහුදින් එතර ඒ විහාරයට ගිය අන් භික්ෂුවක් ඒ කැටය සොරසිතින් ගෙන චේතියගිරියටම ආයේය. කැටේ අයිති භික්ෂුව එය දැක මේ ඔබට කොහින් ලැබුණේදයි අසා මොහොදින් එතරින් ගෙන ආවෙමියයි කී කලෙහි ඔබ මාගේ කැටය සොරාගෙන අවුත් ඇත යයි ඒ භික්ෂුව සංඝ මැදටම කැඳවාගෙන ගියේය. එහිදී විනිශ්චයක් නොලබා ඔව්හු මහා විහාරයට ගියහ. එහි ගොස් රැස්වීමට ගසන බෙරය ගසවා මහා සෑය සමීපයට සංඝයා රැස් කරවා විනිශ්චය ආරම්භ කළහ. විනයදර භික්ෂූහු අවහාරය දැක්වූහ. ඒ රැස්වීමෙහි සිටි ආභිධම්මික ගෝදත්ත තෙරුණුවෝ මොහු මේ කැටය ගෙන ආයේ කොහින්දැයි අසා මොහුදෙන් එතරින් යයි කී කලෙහි එහි මේ කැටය කොපමණ අගනේදැයි අසූ කල එහි පොල් කැටවල වටිනාකමක් නැත. පලා මද කා කටු ඉවතලාන්නාහ. දරට හෝ ගන්නාහ යයි කීහ. මේ භික්ෂුවගේ අත්කම කොපමණ අගී දැයි ඇසූ කල්හි මස්සක් හෝ එයටත් අඩු මිලකට හෝ වටී යයි කීහ. එකල්හි තෙරුන් වහන්සේ මස්සක මස්සකින් හෝ එයට අඩු ගණනකින් හෝ පරාජිකාවක් පනවා ඇත්තේදැයි විචාලහ. එසේ කී කලෙහි අධිකරණය මනවින් මිනිශ්චය කරන ලද්දේ යයි සාදුනාද පැවැත්වූහ. එකල්හි වාතිය රජතුමා චෛත්‍ය වන්දනාවට යන්නේ සාදුනාදය අසා ඒ කිමකින්ද විමසා සියලු පුවත් අසා ගෝදත්ත තෙරුන් වහන්සේගේ විනිශ්චයට පැහැදී මා ජීවත් වන තාක් භික්ෂූන්ගේද භික්ෂුණීන්ගේද ගිහියන්ගේද අධිකරණයන් ගැන ගෝදත්ත ස්තවීරයන් වහන්සේගේ විනිශ්චය සෑම පිළිගත යුතුය. උන්වහන්සේගේ විනිශ්චයෙහි නොපිහිටන්න වුන් රාජාඥාවෙන් එහි පිහිටුවන්නෙමි යයි නගරයේ අනබෙර ලැබීය. ගෝදත්ත තෙරුන් විනිශ්චය කලාක් මෙන් දේශයේද බලා අධිකරණ විනිශ්චය කළ යුතුය. ආපත්‍ති විනිශ්චයේදී අවස්ථාව අනුව අධිකරණයට ලක් වූ බඩුවේ අගය සොයා විනිශ්චය කළ යුතුය. බඩුවල වටිනාකම සමකල්හි සමානත්වයෙන් නොපවතී. අලුත් බඩුවේ වටිනාකම දිරීම, වියලීම, තෙත්වීම, මල බැඳීම, පැහැය වෙනස් වීම, ඉරිවැටීම පැල්ලම් සෑදීම, සතුන් විසින් කෑම යනාදී කරුණු වලින් පිරිහෙයි. අලුත් පිට රුපියල් 100ක් වටිනා භාණ්ඩය කල්යාමෙන් රුපියලකදු නොවටිනා තත්වයට පැමිණේ. සතුන්ගේ වනාහි වටිනාකම අඩු වැඩි වීම දෙකම ඇත. වැඩෙන සතාගේ වටිනාකම ශරීරයේ වැඩිම අනුව වැඩෙයි. ශරීරය පිරිහෙන සතාගේ වටිනාකම පිරිහීම අනුව පිරිහෙයි. බඩුවල වටිනාකම සෙවීම දුෂ්කරය. එබැවින් අදින්නාදාන ආපත්‍ති විනිශ්චය ඊතා පරිස්සමෙන් කළ යුත්තකි. පාරිභෝගයෙන්ද භාණ්ඩවල අගය පිරිහෙයි. පාදයකටගත් වස්ත්‍රයක එක වරකුදු පරිභෝග කිරීමට මත්තෙන් අලුත් පිටම සොරකම් කළහොත් පරාජික ආපත්‍යින් විනිශ්චය කළ හැකිය. එක්වරක් හෝ පරිභෝග කිරීමෙන් වස්ත්‍රයේ අගය බහින බැවින් පාදයකටගත් වරක් පරිභෝග කළ වස්ත්‍රය සොරකම් කිරීමෙන් පරිජි වීය යයි නොකිය හැකිය. ආපත්‍ති විනිශ්චය දුෂ්කර කරුණකි. ප්‍රාතිමෝක්ෂය පාඩම් කර ඇති පමණින් හෝ එයට අර්ථ අස්වා ඇති පමණින් හෝ ආපත්‍ති විනිශ්චයට නොයා යුතුය. ප්‍රාතිමෝක්ෂය පවා නොදත් ඇතැම්හු අසවල් දෙය කළොත් මේ නම ඇවතට පැමිණියේ යැයි කියා අසා ඇති ආරංචි අනුවත් ආපත්‍ය විනිශ්චයට ඉදිරිපත් වෙති. එය බලවත් වර්ධකි. ආපත්‍ය විනිශ්චයට බසින්නහු විසින් බැලිය යුතු කරුණු හයක් විනය අටුවාවේ මෙසේ දක්වා ඇත. වත්තුං ඕලෝකේ තබ්බං මාතිකා ඕලෝකේ තබ්බා පදභාජනීයං ඕලෝකේ තබ්බං තික පරිච්ඡේදෝ ඕලෝකේ තබ්බෝ අන්තරාපත්ති ඕලෝකේ තබ්බා අනාපත්ති ඕලෝකේ තබ්බා ආපත්ති විනිශ්චය කළ යුතු ආකාරය ඇවත් විනිශ්චය කළ යුතු ආකාරය විනය අටුවාවෙහි දක්වා ඇත්තේ මෙසේය. යම්කිසි වරදක් තමා අතින් සිදු වී ඒ ගැන කුකුසක් ඇති වී තීරණයක් ලබා ගැනීම පිණිස විනයදරයෙකු වෙත භික්ෂුවක් පැමිණ ප්‍රශ්න කළහොත් විනයදරයා විසින් කරුණු හොඳින් විමසා තේරුම්ගෙන ඉදින් එයට ඇවතක් නැත්තේ නම් ඒ බව කිය යුතුය. ආපත්‍යක් වී ඇතිනම් ඒ බව කිය යුතුය. ඉදින් එය දේශනා ගාමිනී ඇවතක් නම් දේශනා ගාමිනී ඇවතක් යැයි කිය යුතුය. වුට්ටාන ගාමිනී ආපත්‍යක් නම් වුට්ටාන ගාමිනී ආපත්‍යක් යැයි කිය යුතුය. ඉදින් පරාජිකාවක සෙවණැල්ල පෙනේ නම් පරාජිකයා ඇවතක් යැයි ඉක්මනින් නොකිය යුතුය. කුමක් හේින්ද මෛතුන ධර්ම ව්‍යතික්‍රමණය හා උත්තරී මනුෂ්‍ය ධර්ම ව්‍යතික්‍රමණය ඕදාරිකය සිත ඉක්මන් බැවින් අදින්නාදාන මනුෂ්‍ය විග්‍රහ ව්‍යතික්‍රමණය සියුම්ය සියුම් ලෙසින්ම ඒ එවත් ඇවැත්වලට පැමිණේ සියුම් ලෙසම ඒවායින් මිදෙයි එහෙයින් විශේෂයෙන්ම ඒ දෙකරුණ ගැන අසන කලෙහි ඇවතක් වී යයි නොකියා ඉදින් විනයදරයාගේ ආචාර්යවරයා ඇත්තේ නම් මේ කාරණය අපගේ ආචාර්යයන් වහන්සේගෙන් විමසන්නේයි කියා යවිය යුතුය. ඉදින් ඔහු ආචාර්යවරයා වෙත ගොස් කරුණ අසා අවුත් නුඹ වහන්සේගේ ආචාර්යයන් වහන්සේ සූත්‍ර අනුවද ණය අනුවද බලා මා පිළියම් ඇතියෙක් යයි කීහ. කිව්වහොත් එසේනම් යහපති යමක් ආචාර්යන් වහන්සේ කියන ලද නම් එසේ කරව යයි කියා යැවිය යුතුය. ඉදින් විනයදරයාගේ ආචාර්යවරයා නැත්තේ නම් එකට උගත් තෙරණමක් ඇත්තේ නම් අපහා එකට උගත් තෙරණමක් ඇත්තේය. උන්වහන්සේ වෙත ගොස් විමසන්න යයි පිටත් කළ යුතුය. උන්වහන්සේ සතේ කිච්ඡය යයි විනිශ්චය කළසේක් නම් උන්වහන්සේ කීලස කරව යයි පිටත් කළ යුතුය. ඉදින් එකට උගත් තෙර නමකුදු නැත්තේ නම් උගත් ශිෂ්‍යයෙකු ඇතිවේ නම් අපගේ අසවල් අතවැසියා පඬිතය ඔහු වෙත ගොස් ਵਿਚාරව යයි පිටත් කළ යුතුය. ඔහු විසින්ද සතේ කිච්ඡය යයි විනිශ්චය කළහොත් ඔහු කී හැටියට කරව යයි පිටත් කළ යුතුය. ඉදින් ශිෂ්‍යයාටත් පරාජිකා ඡායාවක් පෙනේ නම් පරාජිකා වී යයි නොකියා බුද්ධෝත්පාදය දුර්ලභය. පැවිද්ද හා උපසම්පදාව ඒටත් වඩා දුර්ලභය. ඔබ විවේකස්ථානයකට ගොස් එතන හැමද පිරිසිදු කරගෙන දවල් කාලයේහි ද්වත්තිංසාකාරය සිහි කරමින් වාසය කරන්න යයි කිය යුතුය. ඉදින් සීලය නිරෝගව පවත්නේ නම් ඔහුට සිත වික්ෂිප්ත නොවි වචනයෙන් වචනය අරමුණෙන් අරමුණ ගැටි ගැටි එන්නේය. දවස ඉක්ම යාම පවා නොදැනෙන්නේය. යමකගේ සීලය බිඳී ඇතිනම් කල වරද නැවත නැවත සිතට එන්නට වීමෙන් සමාධියක් නොලැබෙයි. වරදට පැමිණ ඇති භික්ෂුව භාවනා කොට ආකල්හි ඔහුගේ චිත්ත ප්‍රවෘත්තිය විමසා සුදුසු තත්වයක් නැත්තේ නම් ඇවැත්නි පව් කරන්නාට රහසක් නැත කළ වරද තමා දන්නේය ආරක්ෂක දෙවියෝද දන්නාහ පරසිද්ධන්නා ශ්‍රමණ බ්‍රාහ්මණයෝද දන්නාහ ඔබට පිහිටක් වීමට අපට ඉඩක් නැත ඔබගේ යහපත ඔබම දත යුතුය යයි කිය යුතුය. මේ ණය අටුවාවේ දැක්වෙන ඇවැත් විනිශ්චය කිරීමේ ආකාරයයි. අනුශාසනී ගාථා මෙය විනය අටුවාවෙහි ද්විතීය පරාජිකා වර්ණා අවසානයේහි දැක්වෙන අනුශාසනී ගාථා පෙළකි. 1. ဒ ුතියං අදුතියේන යං ජිනේන පකාසිතං පාරාජිත කිලේසේන පාරාජික මිදං ඉද දෙක සික්ඛාපදං සමන්තේන අඤ්ඤං කිංචි න විජ්ජති අනේක ණය වෝකින්නම් ගම්බීරත්ථ විනිච්ඡයං තේරුම ස්වසන්තානේහි మతు කිසි කලක නූපදනා ස්වභාවයට පැමිණීම වශයෙන් ලෝකෝත්තර මාර්ග ඥානය කරනකොට පරදවන ලද කෙලසුන් නැත්තා වූ කිසිවෙකුට දෙවනි නොවන්නා වූ ජිනයන් වහන්සේ විසින් මෙහියම් දෙවන පරාජිකා සිකපදයක් පනවන ලද්දේද අනේක නයින් යුක්ත වූ ගැඹුරු අර්ථ විනිශ්චය ඇත්තා වූ ඒ සිකපදයට සමාන වූ අන් කිසි සිකපදයක් නැත්තේය. 3. තස්මා වත්තුම්හි ඕතින්නේ භික්ඛුනා විනයඤ්ඤුනා විනයානුග්ගහේ හේනත්ත කරොන්තේන විනිච්ඡයං 4 පාලි අට්ඨ කතංචේව සා දිප්පාය මසේසතෝ ඔය ඕහයිහ අපමත්තේන කරණීයෝ විනිච්ඡයෝ තේරුම එබැවින් චෝදනා කළ හැකි කරුණක් සංඝයා වෙත ඉදිරිපත් වූ කලෙහි විනය අනුග්‍රහයෙන් එය විනිශ්චය කරන්නා වූ විනයදරයා විසින් නිර්වශේෂයෙන් පෙළ හා අදහස් සහිත අටුවාවටද බැස අප්‍රමාද වූහු විසින් විනිශ්චය කළ යුතුය. පහ ආපත්‍ති දස්සනු සාහෝ න කාතබ්බෝ කුදාචනං පසස්සිස්සාමි අනාපත්‍ති මිති කෛරාත මානසං ඇවැද්දකීමේ උත්සාහයක් කිසි කලක නොකළ යුතුය. ඒ වස්තුව ගැන අනාපත්ති විදියම සොයමි යන සිත තබාගත යුතුය. 6. පස්සති ත්වාපි ච ආපත්තිං අවත්වාන පුනප්පුනං වීමසිත්වාත විඤ්ඤෝහි සංසන්දෙත්වාව තං වදේ. පරාජික ආපත්‍ය දැකද එය නොකියා නුවණතියන්ගෙන් විමසා ඔවුන්ගේ අදහස් හා නැවත නැවත සසඳා බලාම පරාජික ආපත්‍ය ප්‍රකාශ කළ යුතුය. 7. කප්පියේපි ච වත්තෝම්හි චිත්තස්ස ලහුවත්තිතෝ වසේන සාමාන්‍ය ගුණා වනන්තිද පුතුජනා ගැනීමට කැපවස්තුව ගැනීමෙහිදීද වද වහා පෙරණ චිත්තයාගේ වශයෙන් මේ ශාසනයෙහි පෘතජ්ජනයෝ පරාජිකා වී ශ්‍රමණ ගුණයෙන් පහවෙති. තමන් සතු දෙය ගන්නවාට අකමැති නොවන මාපි ආදීන්ගේ වස්තුව නොඉල්ලාම ගැනීමට කැපය. ඕමනා විටක ගන්නේයයි කෙනෙකුන් විසින් කලින් කියා ඇති වස්තුව හිමියාට නොකියා ගැනීමද කැපය. සිත ඊතා ඉක්මනින් පෙරලෙන්නක් වැවින් පෘතජ්ජනයන්ට එබඳු ගැනීමට කැප වස්තුන් ගැනීමෙහිදී වුවද හොර හිත ඇති විය හැකිය. මාපියන් සතුද වුවද හොර සිතින් ගතහොත් පරිජි වෙයි. 8. තස්මා පර පරික්ඛාරං අසිවස මි වෝරගං අග්ගින් වියච සම්පස්සං ආමසෙය්‍ය විචක්ඛනෝ එබැවින් නුවණැත්තේ අන්සතු පිරිකර දෂ්ට කළ කෙනෙහිම මරණ විෂ ඇති සර්පයෙකු මෙන්ද ගින්න මෙන්ද පරිස්සමෙන් අල්ලන්නේය. විනීත වස්තු බුදුරදුන් ජීවමාන කාලයේ භික්ෂූහු තමන්ට විනිශ්චය කරගත නොහැකි වූ කරුණු බුදුන් වහන්සේට සැලකලහ. භාග්‍යවතුන් වහන්සේ ඒවා විනිශ්චය කළහ. ඒ විනිශ්චය වස්තුන් විනය පිටකයේහි විනීත වත්තු යන නාමයෙන් දක්වා ඇත. දෙවන පරාජිකාව සම්බන්ධ විනීත වස්තු බොහෝ ගණනක් ඇත්තේය. ඒවායින් සමහරක් මෙසේය. තේරුම් ගැනීම අපහසු නොවන බැවින් පාලිය පමණක් දක්වනු ලැබේ. තේන කෝපන සමයේන අඤ්‍යතරෝ බික්ඛු දිවා බණ්ඩං පසිත්වා නිමිත්තං ආකාසී රත්තිං අවහරිස්සාමීති සෝ තං මඤ්ඤමානෝ තං අවහරි පේයාලං තං මඤ්ඤමානෝ අඤ්ඤං අවහරි අඤ්ඤං මඤ්ඤමානෝ තං අවහරි අඤ්ඤං මඤ්ඤමානෝ අඤ්ඤං අවහරි තස්ස කුක්කුච්ඡං අහෝසි පේයාලං ආපත්තිං ත්වං බික්ඛු ආපන්නෝ පාරාජිකන්ති පාරාජිකා පාළියේ 61 පිටුවෙන් පාරාජිකා පාළියේ 63 64 65 67 68 සහ 69 පිටුවල pāli පාඨ බලන්න. ලාභ පරිණාමණය ලාභ පරිණාමණය යනු කෙනෙකු විසින් අනිකෙකුට දීමට බලාපොරොත්තු වන අනිකෙකුට ලැබෙන්නට යන ලාභයක් තමාට හෝ අනිකෙකුට හෝ හැරවීමය. මෙයද අදින්නා දාණයට ආසන්න කරුණකි. එහෙත් ඒන් කුඩා ඇවත් සිදුවනු මිස පරාජිකා නොවේ. ලාභ පරිණාමණය පිළිබඳ ඇති සිකපද මෙසේය. යෝපන බික්ඛු ජානං සංගිකං ලාභං පරිණතං අත්තනෝ පරිණාමෙය්‍ය නිසග්ගියං පාචිත්‍යං යම් මහණෙකු කෙනෙකු විසින් සංඝයාට දීමට බලාපොරොත්තු වන එහෙයින්ම සංඝයාට අයත් වූ චීවර ආදී යම්කිසි වස්තුවක් දන දනම තමාට හරවා ගනී නම් නිසඟි පචිතියක් වෙයි. යටත් පිරිසෙයින් සිය මව වුවද මෙය සංඝයාට දෙමිය පුදමිය කියා සංඝයාට පිරිනමා ඇති වස්තුවක් ඒ බව දන දනම මෙය මට දෙන්නේ කියා ලබා ගතහොත් නිස්සග්ගිය පාචිත්‍ය නම් ඇවතක් වෙයි. පාචිත්‍යය නිස්සග්ගිය පාචිත්‍යය කියා ඇවැත් දෙවර්ගයක් ඇත. පාචිත්‍යා ආපත්තියෙන් ඇවැත් දෙසීමෙන් පිරිසුදු විය හැකිය. නිස්සග්ගිය පාචිත්‍යයෙන් එසේ පිරිසුදු නොවිය හැකිය. එයින් පිරිසුදු විය හැක්කේ නොසුදුසු ලෙස ලත් ඒ වස්තුව සංගයාට හෝ ඝණයාට හෝ පුද්ගලයෙකුට හෝ නිස්සර්ජනය කොට ඇවත දෙසීමෙනි. නිස්සර්ජනය කිරීම යනු දීමය. වස්තුව තබාගෙන ඇවැත් දෙසුවද ඇවැතින් පිරිසුදු නොවේ. සංඝයාට පිරිනැමූ දෙය තමාට හරවා ගැනීමෙන් වූ ඇවැත එක් පුද්ගලයෙකු සමීපයේ දෙසිය යුත්තේ මෙසේය. ඒ නිස්සග්ගිය වස්තුවගෙන භික්ෂුවක් වෙත ගොස් සිවුර ඒකාංශ කොට පෙරවා වැඩිමහල්ලෙකු නම් ඒ භික්ෂුවගේ පා වැඳ උක්කුටිකව හිඳ මෙසේ කියා ඒ වස්තුව නිස්සර්ජනය කළ යුතුය. ඉදං මේ බන්තේ ජානං සාංගිකං ලාභං පරිණතං අත්තනෝ පරිණාමිතං නිස්සග්ගියං ඉමාහං ආයස්මතෝ නිස්සජ්ජාමි පරාජිකා පාළි 307 පිටුවෙන් මේ වාක්‍ය කියා වස්තුව ඒ භික්ෂුව අතට දිය යුතුය. ඉක්බිති ඒ භික්ෂුව සමීපෙහි අවත දෙසිය යුතුය. ඉන්පසු නිස්සග්ගිය වස්තුව පිළිගත් භික්ෂුව විසින් ඉමං ආයස්මතෝ ධම්මී යයි කියා එය ආපසු දිය යුතුය. ඉන්පසු ඒ භික්ෂුවට එය පරිභෝග කිරීම කැපය. මේ නිස්සජ්ජනය විනය කර්මයක් මිස අයිතියට දීමක් නොවේ. පිළිගත් භික්ෂුව මෙය මට දුන්නේ යයි සිතා ආපසු නුදුනහොත් ඔහුට දුකුලා ඇවැත්වෙයි. වටිනා වස්තුවක් නම් මෙය මට නොලැබේය කියා පළමු භික්ෂුවගේ බලාපොරොත්තු අතහැරීමෙන් පරාජිකාද විය හැකිය. යෝපන භික්ඛු ජානං සංගිකං ලාභං පරිණතං පුද්ගලස්ස පරිණාමෙය්‍ය පාචිත්‍යං පාචිත්‍ය පාළිය සහධම්මික වග්ගය 176 පිටුවෙන් යම් මහණෙක් කෙනෙකු විසින් සංඝයාට දීමට බලාපොරොත්තු වන එහෙයින්ම සංඝයාට අයත් ලාභයක් දන දනම පුද්ගලයෙකුට පිරිනමා නම් පචිති අවතක් වෙයි පරිස්කාර වැඩි ගණනක් ඇති තැනකින් එකක් තමාගෙන අනිකෙකුට අනිකක් දෙවවහොත් නිස්සග්ගී පාචිත්ති අවතක් හා ශුද්ධ පාචිත්ති අවතක් වෙයි. එක් විහාරයක සංඝයාට දීමට බලාපොරොත්තු වන දෙය අනික් විහාරයක සංඝයාට හෝ චෛත්‍යකට හෝ දෙව්ව දුකුලා ඇවත් වෙයි. එක් චෛත්‍යයකට පිදීමට බලාපොරොත්තු වන දෙය අඤ්‍ය චෛත්‍යයකට හෝ සංඝයාට හෝ ගණයාට හෝ පුද්ගලයෙකුට දෙව්වහොත් දුකුලා ඇවත් වෙයි. පුද්ගලයෙකුට දීමට බලාපොරොත්තු වන දෙය අඤ්‍ය පුද්ගලයෙකුට හෝ ගණයාට හෝ සංඝයාට හෝ චෛත්‍යයට හෝ දෙව්ව දුකුලා ඇවත් වෙයි. යටත් පිරිසෙයින් එක් සුනකයෙකුට දෙන්නට යන දෙය වලකා එය අන්සුනකයෙකුට දෙව්වහොද දුකුලා ඇවැත්වෙයි. බඩු සැඟවීම ඇතැම්හු විනෝදය පිණිසත් ඉරිෂියාව නිසාත් නිකම්ම අනුන්ට කරදර කරනු පිණිසත් අනුන්ගේ බඩු සඟවති. එයද පාරාජිකාවට ආසන්න ක්‍රියාවකි. යෝපන බික්ඛු බික්ඛුස්ස පත්තං වා චීවරං වා නිසීදනං වා සූචිගරං වා කාය බන්ධනං වා අපනිද්දේය වා අපනිද්දාපෙය්‍ය වා අන්තමාසෝ හස්සාපෙක්ඛාපි පාචිත්‍යං පාචිත්‍ය පාළි සුරාපාන වග්ග 140 පිටුවෙන් යම් භික්ෂුවක් භික්ෂුවකගේ පාත්‍රය හෝ සිවුරක් හෝ නිසීදනය හෝ ඉදිකටු ගුලාව හෝ පටිය හෝ සංගවා නම් හෝ අනුන් ලවා සංගවාවා නම් යටත් පිරිසෙන් ක්‍රීඩා පිණිස වුවද කෙරේ නම් පචිති ඇවැත් වෙයි. භික්ෂුවකගේ අන්පිරිකරක් සැඟවුවහොත් දුකුලා ඇවැත් වෙයි. අනුසම්පන්නයෙකුගේ පිරිකර සැඟවුවද දුකුලා ඇවැත් වෙයි. නොතැන්පත් අනුන්ගේ පිරිකරගෙන තැන්පත් කිරීමෙන් ඇවැත් නොවේ. දුන් දෙය නැවත පැහැර ගැනීම ඇතමෙක් පක්ෂ කරවා ගැනීම සඳහාද වැඩ කරවා ගැනීම සඳහාද අන්‍යයන්ට යම් යම් දේ දී පසුව විරුද්ධ වී ඒවා පැහැර ගනිති දුන් පසු ඒ දෙය ලැබූ තැනැත්තාට අයිතිය අනුන් අයත් දෙයක් පැහැර ගැනීම පරාජිකාවට හේතු වන කරුණක් වුවද දී පැහැර ගන්නවුන් එය කරන්නේ තමාගේ දෙය ගනිමි යන අදහසින්ය. එබැවින් එසේ කිරීමෙන් අදින්නාදාන පරාජිකාවෙන් පරිජි නොවේ. එහෙත් දී නැවත පැහැර ගැනීම ලාමක ක්‍රියාවකි. එසේ කිරීමෙන් භික්ෂූන්ට ඇවත් වෙයි. යෝපන බික්ඛු බික්ඛුස්ස සාමං චීවරං දත්වා කුපිතෝ අනත්තමනෝ අචින් දෙය්‍ය වා අචින් දා පෙය්‍ය වා නිසග්ගියං පාචිත්‍යං පරාජිකා පාළි පත්ත වග්ග 297 පිටෙන් යම් භික්ෂුවක් භික්ෂුවකට තෙමේම සිවුරක් දී කිපියේ නොසතුරු සිත් ඇත්තේ පැහැරගන්නේ හෝ පැහැරගන් ගැන්වූයේ හෝ වේනම් ඒ මහනහට නිසඟි පචිති වෙයි. ඒ ඇවතින් පිරිසුදු වීමට ඉදං මේ බන්තේ චීවරං බික්කොස්ස සාමං දත්වා අචින්නං නිස්සග්ගියං ඉමාහං ආයස්මතෝ නිස්සජ්ජාමි යයි කියා භික්ෂුවකට නිස්සර්ජනය කොට ඇවත දෙසා ගත යුතුය. අන්‍ය පරිස්කාරයක් දී පැහැරගත දුකුලා ඇවත් වෙයි. අනුසම්පන්නයේ කොට කුමක් හෝ දී පැහැරගතද දුකුලා ඇවත් වෙයි. විශ්වාසයෙන් ගැනීම විශ්වාසයෙන් ගත යුත්තේ ගන්නවාට විරුද්ධ වන්නේ නැති කැමැති වන්නේය කියා තමා විශ්වාස කරන මිත්‍රයන්ගේ වස්තුවය ජීවතුන් අතර නැති මල අයගේ වස්තුන් විශ්වාසයෙන් නොගත යුතුය කුමක් හේින්ද මල අයගේ වස්තුව උරුමකාරයන්ට මිස ඔවුනට අයිති නැති බැවිනි. ගන්නවාට අයිතිකරු විරුද්ධ වන්නේ නැතේ සිතා විශ්වාසයෙන් යමක් ගතද අයිතිකරු ආපසු ඉල්ලතහොත් දිය යුතුය. මාගේ දෙයින් ඕමනා දෙයක් ඕමනා විටකදී ගන්න යයි කියා ඇති මිත්‍රයෙකුගේ දෙයක් ගත් කලෙහි ඔහු එයට කැමැති නොවි ආපසු ඉල්ලුවද නොදීමෙන් ඇවතක් නොවේයි. විශ්වාසයාගේ දේවවද ඔහු නැති අවස්ථාවක් බලා ඔහුට නොදැන ලෙස සොරසිතින් ගත පරිජීවෙයි. පෘතජනසිත වෙනස් වන සුලිය විශ්වාසයාගේ දෙය ගැනීමේදී සොරසිත ඇතිවිය හැකිය. සමහරු මාගත් බව දැනගතද විරුද්ධ වන්නේ නැත යන හැඟීම හිමියාට නොදැන ලෙස අනුන්ගේ බඩු ගනිති. එසේ ගැනීම විශ්වාසයෙන් ගැනීමද සොරසිතින් ගැනීමද කියා තේරුම් ගැනීම දුෂ්කර වෙයි. ඒ නිසා උපසම්පන්නයන්ට මාපියන්ගේ හා ආචාර්යවරයන්ගේ වස්තුව වුවද නොකියා විශ්වාසයෙන් ගැනීමෙන් වැළකී විසීමම යහපත්ය. හිමියන් ළඟ නැති විට ඔවුන්ට නොදන්වා යම්කිසි භාණ්ඩයක් පසුව දෙන අදහසින් తాවකාලික වශයෙන් ගැනීමෙන් ඇවතක් නැත. එහෙත් එය ආපසු දිය යුතුය. හිමියන් විසින් නුදුන්නාට වරද නැත. ඒ දේ ඔබ ගනුවයයි කිව්වහොත් නොදීමෙන් වරද නැත. සංගසතු දෙයක් తాවකාලික වශයෙන් ගතහොත් දිය යුතුයමය.